පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද පරියප්තිය තමයි පෙළදහම පෙළදහමේ අර්ථය චුස්තකාරී වැරදුනොත් ප්‍රතිපත්තිය වරදින. ඒ කියන්නේ මාර්ගය වරදිනවා. ප්‍රතිපත්ති වරදිනවා ප්‍රතිවේදී වරදිනවා. එතකොට අපි පෙළදහම අනුව ඉස්ලාම නිවන කියන්නේ මොකක්ද කියන අර්ථය මතුවෙන විදිහට පෙළදහම ගවේෂණය කළා ඉන්න පොඩ්ඩක් මොකද විශේෂයෙන්ම ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ සාමුක්ඛංශන දේශනා නැත්නම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ කාරණා හතර පැහැදිලි කරලා දෙන්නේ. එතනදී අපි පෙර දහමට අනුව ගත්තාම ඉස්ලාම සුතවත ආර්ය ශ්‍රාවකයා හැටියට බොහෝ අසුපිරුතෙන් ඇති ආර්ය ශ්‍රාවකයා හැටියට යන්නේ මොකද එයා අහලා තියෙනවා එයාට දුක ගැන නුවණක් තියෙනවා දුක්ඛේ ඥාන මොකක්ද <clears throat> ඉපදීම ලෙඩවීම මහලු පවමරණය අප්‍රේණායක ප්‍රියංගෙන් වෙන විදියෝ කියලා මේ දුක් ටික ඔක්කොම විස්තර කරලා කරලා සංකේතන පංච උපාදානස්කන්ධ දුක්ඛ ඉතින් කියනවා නම් මේ සියලු දුක් ඔක්කොටම කැටි කරලා කැටි කරලා කියන්න වෙනවා පංච උපාදාන ස්කන්ධය කියලා. ඒ පංච උපාදාන ස්කන්ධ දුක්. මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරන තාක් උපේ හෝ වේදනා හෝ සංඥා හෝ සංකාරය හෝ විඥානය හෝ යම් කිසි කෙනෙක් ඇසුරු කරගෙන ඉන්න තාක් පරිහරණය කරන තාක් යා ජාති ජරා මරණ කියන මේ දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒ දුක අනුව ගහගෙනම යනවා. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ජරා මරණ දුක ගෙනත් දෙන ධර්මයක්. කියන එක තමයි උසජන මහන්සේ දේශනා කළේ. එතකොට ඔන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. එතකොට දුකට හේතුව වෙනවා තණ්හාව කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ දුකට හේතු තණ්හාව හැටියට පනවන්නේ සමුදාචාර තණ්හාව කියන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තැනකින් එතකොට කාම වස්තු කෙරෙහි යම් කාම ඡන්දයක් කාම රාගයත් කාම නන්දියත් කාම තණ්හාව කාමයේ කෙරෙහි ප්‍රපාසය පහන් වුණු මේ තාහයක් තියෙනවා මෙන්න මේක මේ දුක ඇති කරන හේතුව. ඒ වගේම භව තණ්හාව, විභව තණ්හාව කියන මේ තණ්හාව වෙනවා මේක තමයි දුක ඇති කරන හේතුව කියලා. ඒ මොකද අපි කියමු පංච උපාදානස්කන්ධයේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන සියලු දුක දුක අනුව ගහගෙන යන දුකට පමුණුවන දුක ගෙනත් දෙන ධර්මයක් හරියට බිලිකොක්කක් වගේ නම් ඒ පංච උපාදානස්කන්ධ නැමැති බිලිකොක්කේ අපි ඇමිනෙන්නේ මෙන්න මේ තණ්හාව නිසා තණ්හාව නිසා ඒ කියන්නේ බිලිකොක්කක් තිබ්බාම මාළුවෙක් නිකම්ම බිලිකොක්ක ගිලින්නේ නැහැ. එතකොට බිලිකොක්ක ගිලින්න පුළුවන් වෙන විදිහට තව මාළුවෙක් හරි පණුවෙක් හරි කැමක් ඇටියට දානවා. එතකොට බිලිකොක්ක වැහිලා පණුවා හරි තව අනෙක් මාළුවා හරි තමයි පේන්නේ ඉන්නේ. එතකොට මාළුවා ගිලිනවා අර පණුවා ගිලිනවා කියන අදහසෙන් ගිල්ලාම ගිලෙන්නේ බිලිකොක්ක තමයි. ඒ වගේ පංච උපාදාන ස්කන්ධය නැමැති දුක නැත්තම් විලික්කුප්පේ අපිව පැටලෙන්නේ ඇමිනෙන්නේ මෙන්න මේ තණ්හාව නිසා. කාම තණ්හාව කියලා කියන්නේ සමහර විටක කාම වස්තු කෙරේ තියෙන තණ්හාව. කාම වස්තු කියලා කියනකොට ප්‍රිය වූ මధుර වූ ශබ්ද, ගන්ධ, රස, පොට්ටප කියලා පංචකාම තියෙනවා. ඒ කියන්නේ අපිට මේ කෙවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් කියලා එකවට දුවා පුතා මුණ පුරා මිනිපිරි කියලා ඒ වගේම ලස්තර ගෙවතු ඉද කඩම් රටවල් ගංගාල දොරවල් කියලා මෙන්න මේ වගේ කාම වස්තු පරිහරණය කරන්න කියලා ගියාම අපි කැමති දරුවට අන්තිමට අපි අහුවෙලා තියෙන රූපයකට අපි කැමති මුදල් වලට අහුවෙලා තියෙන රූපයකට එතකොට ඔය වගේ මේ කාම තණ්හාව තමයි කාම තණ්හාව තමයි මේ පංච උපාදාන ස්කන්ධ නැමැති පිළිකොක්ක අපිව අමුණවන්නේ ඒකයි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ මේ පංචකාම කාම තණ්හාව ඇතිතා රූපෙන් වේදනා සංඥා සංකාර විඥාණයෙන් අපි මිදෙන්නේ ඕපවේදනා සංඥා සංකාර විඥානයන්ගේ නොමිදෙන තාක් ජාති ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නසොලි මිදෙන්න. ඒ වගේම භවතණ්හාව කියනකොට ආපව මම රජෙක් වෙන්න තියෙනවා නම් සිටුවරයෙක් වෙන්න තියෙනවා නම් අපිට කෙනෙක් වෙන්න තියෙනවා නම් මේ වගේ කෙනෙක් වෙලා උපදිනවා නම් මිනිස්සෙක් වෙනවා නම් දෙවියෙක් වෙනවා නම් ප්‍රඥෙක් වෙනවා නම් මේ විදිහට නැත්නම් මගිට මේ වගේ රූපයක් තියෙනවා නම් මේ වගේ සත්‍යයක් තියෙනවා නම් කියලා නැවත නැවත භවය ප්‍රාර්ථනා කරමින් ඇති වෙන තණ්හාවක් වෙන එක භව තණ්හා. විපෝත් තණ්හාව කියන ටිකෙනුත් අන්තිමට මේ කාම තණ්හා භව තණ්හා දෙකේම තමයි අපිව තීව්‍ර කරලා තියෙන්නේ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ආයේ ඉපදෙන්නේ නැහැ. ඒ හින්දා ඉන්නකම් හොතින් හරි නරකෙන් හරි මේ තියෙන සම්පත්තිය දෙන්න ඕනේ කියලා අර කතා කර කියලා ණයවිලා හරි කමන්නේ කිචුරු කපලා කියලා. මොකද මරණ පස්සේ විපාකයක් නැහැ කියලා ඒ ඒ තණ්හා වර්තමාන මේ වස්තු කෙරේ තියෙන තණ්හාව නිත්‍ය දෘෂ්ටිය විසින් තව වැඩි කරනවා. එච්චරයි කරලා තියෙන අන්තිමට. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාව ඇති තාක් අපි කිසිම කෙනෙක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්නේ නැහැ. ඒකයි දුකට හේතු තණ්හාව කියන්නේ අර කාම වස්තු පරිහරණය කරන්න ගියාම අපි කොටු වෙන්නේ අර පංච උපාදාන ස්කන්ධයක. භවයේ ප්‍රාර්ථනා කරන්න ගියාම විභව තණ්හාවක් තිබුණාම අපිව කොටු වෙන්නේ අන්නර පංච උපාදාන ස්කන්ධ දුකේ. එතකොට ඔන්නෝය තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ. ඔය තණ්හාව ඇතිවෙන්න පුළුවන්, පවතින්න පුළුවන් කොහෙද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් ඒ හැම තැනකම මේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. මොකද්ද? ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි, රූපේ ලෝකේ ප්‍රියයි මధుරයි, චක්කු විඥානේ ලෝකේ ප්‍රියයි මధుරයි, චක්කු සම්පස්සේ කියලා ඔය වගේ ඇහැ, කන, ජීව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හය හරහා ආයතන හයක් හරහා උපදින සෑම ධර්මතාවයක්ම මේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. එතකොට ඔන්නෝයේ තණ්හාව මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව තමයි චුක්ක ඇති කරන්න හේතුව. එතකොට මේ ඇහැ රූප චක්කු විඥාන කියන කන සබ්ද සෝත විඥාන කියන මෙන්න මේ ටිකේ තමයි මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හාව උපදින්න පවතිට පුළුවන් ශේත්‍රය. හරි. ඊට පස්සේ යම් වෙලාවකදී යම් වෙලාවකදී යම් කිසි කෙනෙකුට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුන් ආකාර තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ ඒ වස්තු ඒ තණ්හාව නැති වුණාම එයාට අල්ලගන්න රූප නැහැ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මොකද භව තණ්හාව කියන එක විස්තර වෙනවා දැන් කාම තණ්හාව විතරක් නෙවෙයි අර මම මරණයෙන් පස්සේ ඒ දෙවියෙක් රජෙක් වෙනවා කියන තරකින් කතා කළාට ඒ විතරක් නෙමෙයි මේ භව තණ්හාව කියන එක රූපාරූප භවයේ දක්වා තියෙන තණ්හාව දක්වා විද්‍යමාන වෙනවා. කාම ලෝකේ තියෙන තණ්හාව කාම තණ්හාව, භව තණ්හාව නියෝජනය වෙනවා. රූපාරූප භවයේ දක්වා. එතකොට රූපාරූප තලයේ අනුව කිය තණ්හාව තපැත්තක මේ භව තණ්හාව කියන්නේ. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාව නැති වුණොත් තුන් භූමිය අනුවගේ එකතු රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංකාරයක්වත් විඥානයක්වත් අහුවෙන්නේ නැහැ අපිට. ඇසුරු වෙන්නේ නැහැ. රූපෙන් මිදෙනවා වේදනාව සංඥාව සංකාර විඥානෙන් මිදෙනවා. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛම් මාසොලින්ම මිදෙනවා. එතකොට එහෙනම් දැන් ඒ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? ඒ කියන්නේ කාම තණ්හාව, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාව අපිට උපදින්න බෑ මොකේද? ඇහැ, රූප, කන, ඇහැ රූපේ චක්කු විඥානය, කන ශබ්ද සෝත විඥානය කියලා මෙන්න මේ ඉස්සලා කියපු ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මෙන්න මේ ආයතන ටික ආයතන ටික ඇසුරු කරගෙන මෙන්න මේ සංහාව කියන එක නිරුද්ධ කළොත් ඒ ඒ වාරභය මේ කාම සංහා භව සංහා විභව සංහාව ඇති නොවනවා නම් ප්‍රහාණය වුණු නිරුද්ධ වුණු අපිට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ රූපෙන් වේදනා සංඥා සංකාර විඥාණයෙන් නිදහස් වෙනවා එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ප්‍රශ්නේ තණ්හාව ඇති වෙච්ච ශේෂ්ත්‍රය තුල මොකද තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ටිකේ. එතකොට ඔන්න ඔය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ මෙන්න මේ තණ්හාව නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. එතකොට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නැති වෙන්නත් උනේ කොහෙද? අනතර ඇහැ රූප කන ශබ්ද කියලා ඒ කියන්නේ මේවා පරිහරණය කළත් තණ්හාව කියන එක පවතින්න බැරි වෙන්න ඕනේ. එතකොට එහෙනම් ඇහැ රූප කන ශබ්ද කියන ටිකෙන් නම් තණ්හාව ප්‍රහාණය වෙන්න ඕනේ, නිරුද්ධ වෙන්න ඕනේ. එහෙම ප්‍රහාණය වුණොත් නිරුද්ධ වුණොත් නම් දුක නැති වෙන්නේ. ඒකට එනම් මගක් තියෙනවා. මගක් තියෙන්න ඕනේ. මොකක්ද ඇහැ රූප චක්කු විඥානේ කන ශබ්ද සෝත විඥානේ කියන සංනාව උපදින්න පවතින්න පුළුවන් දේ වටපිටාව. ඒ සංනාව උපදින්න පවතින්න පුළුවන් වටපිටාව තුලම ඉඳගෙන සංනාව නැති කරනවා කියලා එකක් නැහැ. එහෙනම් එතකොට ඒ සංහා නිරෝධ කිරීම සඳහා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. එතකොට මේ මාර්ගයට ඉලක්ක වෙලා තියෙන්නේ මොකක්ද? මේ මාර්ගයට ඉලක්ක වෙලා තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ටිකේ තණ්හාව උපදින්න පවතින්න බැරි විදිහට කටයුතු කටයුතුයි කියන විදිහට මාර්ගය තියෙන්නේ කොහොමද ඇහැ රූප චක්කු විඥානේ, කන ශබ්ද සෝත විඥානේ, නාසය ගන්ධය කන විඥානේ කියලා මෙන්න මේ ටිකේ ඔකට ගත්තාම පංච උපාදාන ස්කන්ධය කියනවා. ආයතන 12 කියනවා, ධාතු 18 කියලා කියනවා. එතකොට මෙන්න මේ ටිකේ තණ්හාව උපදින්ද පවතින්ද බැරි වෙන විදිහට තමයි මාර්ගය සකස් වෙලා තියෙන්නේ මාර්ගය තියෙන්නේ ඒ කියන්නේ දැන් අපි ලෝකේ ඉන්නකොට ඔය ඇහැ රූප පරිහරණය කරන්න යච්චි තණ්හාව ඉතිරිම ඇති වෙනවනේ. තණ්හාව නවත්තන්න බෑ අපිට. ඒ කියන්නේ අපි නිකමට කිව්වොත් මෙහෙම පංච උපාදානස්කන්ධ දුක දුකට හේතුව තණ්හාව කාම තණ්හා මේ ජීවල් දුර්වල් යාන වාහන ඉඩ කඩන් කෙරෙහි තූ දරුව මුණුපුර මිනිකේ කෙරෙහි උඹලට තියෙන මේ තණ්හාව නිසා තමයි මේ දුක එන්නේ. ඔය තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියලා කිව්වට සත්‍යගතනස දේශනා කළාට අපිට කවදාවත් ලෝකේ කෙනෙකුට ලෝකේ ඉඳගෙන ඒ තණ්හාව ඇති වෙන ශේත්‍රය තුල ඉඳගෙන කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. මේ දරුවා මේ මගේ මුණපුරා මේ මගේ මිනිපිරිය කියලා පිළින මට්ටමේ ඉඳගෙන තණ්හාව ඒත් වණ්ඩ බෑ. මේ රත්තරන් මේ මුදල් මේ මේ ගෙවල් මේ වාහන මේව මෙච්චර වටිනවා කියලා එනිපෙනී කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. ඒ හින්දා ලෝකෝත්තර කියලා ලෝකයේ කිසිම දෙයක් හසු නොවන විදිහට මෙන්න මේ මාර්ගය සැකසීලා තියෙනවා තණ්හාව අයින් කරන්න යන මාර්ගය තණ්හා නිරෝධය තමයි නිවන. ඒ තණ්හා නිරෝධය ඇති කරන්න යන මාවත ගත්තාම ලෝකේ තණ්හාව ඇතිවෙන්න තණ්හාව පවතින තියෙන හේතු එකක්වත් හසු නොවන විදිහට ඒක තණ්හාව නැති වෙන්න ඕනේ. එතකොට අන්න ඒ තණ්හාව ඇති වෙච්ච හේතු ටිකේම තණ්හාව නැති වෙන්න විශේෂ වූ මාර්ගයක් දුජන්වන්ස කෙරේ. ඒකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මෙන්න මෙතනදී අපි හොඳටම පරීක්ෂාකාරී වෙන්නට ඕනේ සුපරීක්ෂාකාරී වෙන්නට ඕනේ. මෙන්න මේ Nirodhi කන්නා Nirodhiයි ඒකට යන මහවතයි දෙක ලෝකයට අයිති නැහැ. ලෝකේ තුල තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ දුක ඒ පංච උපාදාන ස්කන්ධ දුකට දුක ඇති වෙන හේතුවක් කියන ධර්මතාවත් එක. එතකොට ඒ හේතුව නැති කළ ඒ දුක නැති කරනවා කියන සිද්ධාන්තය අපිට ලැබෙන්නේ ඒ ලෝකෙට අයිති නැති ලෝකයට හමු නොවන අරහසයක තියෙන ඇත්තක් තුල මනස හැසිරීම තුලින් එතකොට මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අයම අරිවට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා දේශනා කළාම එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් දුක් නැති කරනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට තණ්හාව කියන එක තණ්හාව කියන එක ප්‍රහාණය වෙනවා. උච්චින්න මූලම් මුල් හිඳලා දැම්ම වෙනවා. තාලවත්තු කතං කරත්තේ කපු තල් ගහක් වගේ කලා වෙනවා. අනභව කතං අභාවයට පත් කරුවා. ආයතින් අනුපාද තම මතු නොහට ගන්න ස්වභාවයට පත් කරනවා. එතකොට මෙන්න මේ තණ්හාව ඒ ස්තිබන්තු ස්වභාවයට පත් කළාම මේ පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ වෙලා ඇති ඒ මොහොතේම. ආයි මරණයෙන් පස්සේ නෙමෙයි දැන් මේ ජීවිතයේ දැන් මේ බණ ටික කියන්නේ මරණයෙන් පස්සේ තාම ඕගොල්ලෝ ඉපදිලා නැති මිනිස්සෙක් වෙලාද දෙවියෙක් වෙලා අද පෙරේතෙක් වෙලාද කියලා විඳින්න දෙන්න පංච උපාදානස්කන්ධ දුක බලාගෙන නෙමෙයි දැන් අද ඕගොල්ලෝ මේ මේ මම මේ පුද්ගලයෙක් මම කෙනෙක් කියන පුද්ගල භාවයකින් ඉපදීම නිසා අතෝප ලෙඩවීම ස්වභාව කොට මහලු බව ස්වභාව කොට මරණයේ ස්වභාව කොට අප්‍රියමායකම ප්‍රියංගි වෙන්වීම ස්වභාව කොට ඇති ඇත්තෙක් වෙලා ඉන්නවනම් අද මේ තණ්හාව නැති කළාම අන්න ඒ ටිකෙම ඔබ නිදහස් වෙනවා එතකොට තණ්හාව කියන එක නැති වෙලා හින්දා සම්ප්‍රායික දුක කිව්වොත් නැති වෙනවා ඒකයි නිවන සෝපදේශ අනුපදේශ නිබ්බාන කියලා දෙකකට බෙදේ එතකොට මේ ditth ධම්මව දැන් මේ ජාති ජරා මරණ දුක් කියන මේ සියලු දුකෙන් නිදහස් වෙනවා මේ තණ්හාව කියන කඩ නැතිකොට. එතකොට ඒ තණ්හාව නැති කරන්න තියෙන මාවත තමයි ආර්ය ශ්‍රාංක මාර්ගය. ආර්ය ශ්‍රාංක මාර්ගයේදී පෙන්වන්නේ බුදු දානංශ මොකද? පංච උපාදාන ස්කන්ධයේ උදේවැය. පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම ගැන නුවණ තියෙන. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනකොට එච්චරය කරන්නේ මාර්ගයේ වඩනවා කියනකොට නුවණ තමයි මාර්ගයේ වඩන ශේක ඥානය තමයි පංච උපාදානස්කන්ධයේ උදේවැය ඒ පංච උපාදාන ස්කන්ධය උදීවේ දකින්ත චිත්ත සමාධිය ඇති කරගන්න ඕන සමාධිය ඇති කරගත් උපකාර පිටස කය වචන දෙක සංවර කරගන්නට ඕනේ. කය වචන දෙක සංවර කරගෙන චිත්ත සමාධිය ඇති කරගන්න මේ දැන් සතිපට්ඨාන පිටුල ස්කන්ධයන්ගේ උදීවේ බලනවා කියන ටික විතරයි කෙනෙක් කරන්න ඕන. ඒ කරනකොට අන්න අර තණ්හාව උපදින්න පවතින්න පුළුවන් හැම ශේත්‍රයකම සංහාව නිරුද්ධ වෙනවා ප්‍රහාණය වෙනවා. එතකොට සංහාව නිරුද්ධ වුණාම ප්‍රහාණය වුණා කියන එක නතර වෙන්නේ කවද්ද? මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ජීවිතයේ වෙච්ච දවස. ඒ කියන්නේ එදාට ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ නෑ පිනින මට්ටමට අපු දවස. තමයි යථාභූත ඥානය කියන්නේ. එතකොට මෙන්න මෙතන තමයි මේ සම්පූර්ණම වටිනාතික ගුණ වෙන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මත. ඒ කියන්නේ මේ ටික මේ දර්ශනය හැදිලා තියෙන්නේ අන්නාර ලෝකයට තණ්හාව කියනක හික්මවා ගන්න බැරි තණ්හාව අයින් කරන්න බැරි ඒ ලෝකයට තණ්හාව කියන එක තණ්හාව කියන එක පවත්තන්න බැරි විදිහටයි ඒ කියන්නේ තණ්හාව නොකර ඉන්නව නෙමෙයි තණ්හාව කියන එක ඇති කරගන්න බෑ මේ දර්ශනයේ තියෙන කෙනාට අන්න ඒක තමයි මෙන්න මේ ස්කන්ධයේ උදේවැය බලන එකේ තියෙන සුවිශේෂී ලක්ෂණ එතකොට අන්න ඒ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගමු තව මේකේ මට පැතිකඩවල රහසක් කියනවා කතා කරන්න. රහසක් කියන්නේ දැන් ඔන්න දුක දැක්කා දුකට හේතුව තණ්හාව කියලා දැක්කා තණ්හාව මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හාව නැති කළොත් මේ දුක නැති වෙනවා නැති කළොත් කියන්නේ නැති වෙන්නත් ඕනේ මේ ඇහැ රූප බල ශබ්ද කියලා ටිකේ තමයි හරි එහෙනම් එහෙම නැති කරන්න නම් කරන්න ඕනේ මොකක්ද මේ සම්පූර්ණ භක්ති ගානක් බෙදලා අතට දෙනකොට හැම දෙයක්ම ලේලා බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. අපි පටලන්න නැතුව මේක හරියාකාර තේරුම් අරගෙන යෙදුනොත් මේ ප්‍රශ්නේ ලියගන්න කේතරම් අමාරු නෑ. ඊට පස්සේ එහෙනම් දැන් මාර්ගය තමයි මාර්ගය දැනගෙන ඉන්න ඉස්සලාම මොකද්ද? උත්‍ය විඥානය කියපේක. එක්ස්තනදී ස්කන්ධයන්ගේ උදේ වැය කියන්නේ උදේ කියන්නේ ඇතිවීම වැය කියන්නේ නැතිවීම ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන ටික එතකොට ස්කන්ධ කියන එක හටගන්නේ අපි රූපයක් බලන්න හදනකොට ශබ්දයක් අහනකොට ගන්ධ සුවඳක් ලබනකොට රසක් කායික ස්පර්ශයක් පිටි මොනවා හරි දැනගන්නවා නම් මේ තැන්වල තමයි ස්කන්ධ පරිහරණය වෙන්නේ උපාදාන ස්කන්ධය කියනකොට පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකේ කෙරවල. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකට හටගත්ත ආහාර ප්‍රත්‍ය තමයි කනගුණ ආහාරයෙන් රූපය ඇදිලා තියෙනවා. ස්පර්ශ ආහාරයෙන් වේදනා සංඥා චේතනා ඇදිලා තියෙනවා. නාම රූප ප්‍රත්‍ය විඥානය ඇදිලා තියෙනවා. දැන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නිරෝධයෙන් නිරුද්ධයි. ප්‍රත්‍යස හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධයි කියලා මෙතන සතර ආහාරය පිළිසිඳ දකින්න ඕනේ අපි. මේ ස්කන්ධේ කුටිරයෙන් කරන්නේ සතර ආහාරය පිළිසිඳ දකින්න එක. එතකොට මෙන්න මේ සතර ආහාරය පිළිසිඳ දකිනකොට අන්න අර ප්‍රශ්න ටික හැදීගෙන හැදීගෙන යනවා. මොකද යම් තණ්හා වක් තියෙනවා නම් ඒ තණ්හාව නිරුද්ධ වෙනවා සමුදය ප්‍රහාණය වෙනවා දුක කියන එක පිරිසිදු දැකලා ඒ දුක කියන එක නිරුද්ධ වෙනවා මොකද සමුදයයි නිරෝධයයි දෙකම අතහැරෙනවා අපිට දුක් සමුදය නිරෝධය දෙකම අතහැරෙනවා එතකොට මෙන්න මෙතනදී ස්කන්ධයන්ගේ උදේවය දන්නා නුවණ කියන තැනදී හරි යට අපේ නුවණක් ඇති කරගන්න ඕනේ බොහොම සියුම් තැනක්. ඒකේ තැකන්නේ හේතුවක් නිසා හටගන්න ඵලයක් ගැන පෙන්නනවා. ඵලයේ තමයි අපි ඇසුරු කරන්නේ හේතු ටික නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා. ඵල නිරෝධය නිවනයි. එතකොට මෙන්න මේ ටික තමයි මෙන්න මේ අර්ථය කැටි කරලා කැටි කරලා තමයි මේ ටික දකින්ද පෙන්වන්න ඕන හින්දා තමයි ස්කන්ධයේ උදේවැය බලන්න කියන්නේ. ඇතිවීම නැතිවීම බලන්න කියන්නේ. අපි කියමු අපිට රූපයක් තියෙනවා. දැන් මොන්න අපි දැන් මේ ආර්ය ශ්‍රැක මාර්ගයේ වඩන් යන්නේ. එතකොට දැන් වඩන්න කියන්නේ ස්කන්ධයේ උදේවැය බලනවා අපි. ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට අන්න රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා. කනගුණ ආහාරයෙන් ඇතුණු මහ භූතයන්ගේ උපාදාය රූපයක් චක්කු ප්‍රසාදයේදී ඒ වගේම සතර මහා ධාතු ආහාර කරගෙන මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සටහනක් තියෙනවා. ඔන්න දැන් අපි යම් රූපයක් දකිනවා කියනකොට අපි රූපයක් දෙනවා නම් රූපයක් බලනවා නම් රූපයක් දකිනවා නම් එතකොට ඒ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැ වශයෙන් මේ ගැටෙනවා මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ බාහිර වර්ණ සටහන රූපයක රූපය ඇහි ගැටෙනවා ඇහැ රූපේ ගැටෙනවා හොඳට බලන්න මේ දැන් අපි මෙච්චර කාලයක් මේ ඇහෙන් රූප බලනවා කියලා හිතාගත්ත තැනකට හිත තියන්න එපා දැන්. ආධුනික මනසකින් අහන්න අපිට වස්තුවක් පේනවා කියන සිද්ධිය හැදීගෙන ඉන්න හැටි මේ කියන්නේ දැන්. පේනවා කියන සිද්ධිය ඇති වෙච්ච ඇති උදේ කියන්නේ අපිට රූපයක් දකින්නවා කියලා. ඒ කියන්නේ රූපයක් දැනගන්නවා කියන කාරණාව ඇති වෙන හැටි. රූප දැනගන්න එක රූප දකින්නවා යන ප්‍රත්‍යක්ෂයට යනවා. රූපේ දකින්නවා යන ප්‍රත්‍යක්ෂයකට යනවා. ඒක විවහාරයක්. හරි. එතකොට ඔන්න අපි රූපයක් බලන්න කියලා ඇහැ රූපයක් අතර හැරෙතුවාම ඒ රූපය ඇහැට ගැටෙනවා. ඇහැ ඒ රූපේ ගැටෙනවා. ගැටුණාම තාම පේන්නේ ඊට අනුගතව චක්කු විඥානය ඒ උපදිනවා. චක්කු විඥාන සිත උපදිනවා. උපදිනකොට ඒ සිතත් එක්ක සහජාතයි සහජාතයි කියන්නේ එකට උපදිනවා ඒ සිතේම පස්ස වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් අර ඈත ගැටුණු රූපය බින්දින කම ඒ රූපේ ඇටි හඳුනන කම ඒ රූපෙට හිතනවා කියන ගති ස්වභාව ටිකක් අර ඈත් රූපයත් එක්ක ගාවට පැමිණි සිතේම යෙදෙනවා ඊට පස්සේ ඒ නාම ධර්ම ටික හිතේම යෙදෙන ඒ ඇහත් රූපයත් එක්කවට පැමිණි සිත ගැනමයි මේ තාම කතා කරන්නේ. ඒ චක්කු විඥාන කියන අවස්ථාව ගැනමයි. අ හේතුක පුරාණ කර්මයට හටගත් විපාකයක් වූ දර්ශන කෘත්‍ය කරන චක්කු විඥාන සිත ගැනමයි මේ කතා කරන්නේ. එතකොට වෙන සිතක් ගැන නෙමෙයි. ඒ ඈත් රුපියල් 200ට චක්කු විඥානය පැමිණෙනකොට ඒ තුන් දෙනා නිසා ඒ සිතේම පස්ස වේදනා සංඥා චේතනා කියන නාම කියලා කොටසක් යෙදෙනවා. ඒ නාම කර්ම ටික ඒ හිතමයිම යෙදෙමින් ඒ හිතම වැළඳ ගන්න මේ. නාම ධර්ම ටික හිතේ යෙදෙමින් හිත නාම ධර්ම ටික යෙදෙමින් රූප දර්ශන කෘත්‍ය කරනවා. ඇහත් රූපයක් දෙක හිතේ යෙදෙන්නේ ගැටෙන්නේ නැතුව මේ ස්පර්ශය නිසා නාම ධර්ම ඇති කරනවා කියලා නැත්නම් මේ පිළිනවනවා කියන දර්ශන පුත්‍රිට උපකාර වෙලා තියෙනවා. ඔන්න ඔය විදියට නාමයි රූපයි කියන දෙන්නගේම අනුග්‍රහය නිසා අපිට වස්තුවක් පේනවා. ඔන්න පේනවා අපිට වස්තුවක් පේනවා කියනකොට මේම ඇහැරලා අපි බලනකොට අපිට වස්තුවක් පෙනෙනකොට අපි නොදන්නව නොදකින්නවා වුණාට ඒ පෙනෙනවා කියන තැනක ඔන්න ඔය තරම් වැඩ ටිකක් ඔය තරම් කාරණා ටිකක් ඔය චිත්තක්ෂණේ වේගයෙන් ඉදලා තියෙනවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපයක් තිබුණා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියලා නාම ධර්ම ටිකක් තිබුණා මේ නාම රූප කියන දෙක ප්‍රත්‍ය කරගෙන දකින්නකමක් වෙලා තියෙනවා. දකින්නවා කියනකොට පේනවා කියන සිද්ධිය නැත්නම් රූප දැනගන්නවා කියන සිද්ධිය කෙරවලක් ඵලය. පුරාණ කර්මයට හටගත් විපාකේ කෙරවලම තමයි මේ පේනවා කියන සිද්ධිය. පේනවා කියන සිද්ධිය. එතකොට එතනදී ඒ එක චිත්තක්ෂණේ හේතුඵල ධමයක් තියෙනවා. ආකාරයේ හේතු රූපයට ඊට පස්සේ ස්පර්ශයේ හේතු වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම වලට නාම රූප දෙක හේතුයි දක්නවා කියන ඵලයට. එතකොට මේ ඵලය කියන එක තුල හේතු නැහැ. හේතු නැහැ. එතකොට පේනවා වෙන සිද්ධියක් කියනවා. එතකොට මෙන්න මෙහෙම ස්කන්ධයන්ගේ ඇතිවීම පෙන්වන්න ඕනේ අපි. පෙන්වාම මෙන්න මේ විදිහට පෙනෙන දේක් තමයි අපි මනෝවිඥානෙ විදිහට පෙනෙනකම හදාගත්තේ මොකේදද? පුරාණ කර්මයේ පෙර ජීවිතේ රූප බලන්ට රූප විදිහට තණ්හාව නිසා අපිට විඳින්න විදිහට රූපයක් පෙනෙනකම හැදෙන්නයි මේ කැලි වැඩි ඔක්කොම හැදුනේ. ඈතුන රූප ඉස්සරහට ආවේ චක්කු විඥාන ඊට අනුගත වේදුනේ නාම ධර්ම වේදුනේ නාම රූප දෙක මේ විදිහට යෙදුනේ රූපයක් පෙනෙනකම හැදෙන්නයි පෙනෙනකම හදාගත්තේ මොකේදද විඳින්නයි දැන් උන් අපි විඳිනවා ඒක හොඳක් හෝ නරකක් හෝ එතකොට මෙන්න මේ දැන් ආහාර ප්‍රත්‍ය විතරයි වර්තමානයේ පංච උපාදානස්කන්ධේ අපි වෙන රූපයක් බලන්න කියලා ඇහැ වෙන රූපයක් ගාවට යොමු කළ ගමන් දැන් ඇහැ වෙන රූපයක ගැටෙනවා වෙන රූපයක් ඇහැට ගැටෙනවා එතකොට හිත ඊට අනුගතව ඉපදෙනවා ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් පහළ වෙනවා ඒ නාම රූප දෙක නිසා වේදන දෙයක් පේනවා එනකොට හොද්දට දන්නවා මෙයා මොකද්ද ඉස්සෙල්ල හේතු ටික නිසා පේනුනොදී එහෙනම් දැන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දන්නවා. එතකොට මෙන්න මේ විදිහට ඒ ආහාරය නිරුද්ධ වෙනකොට පිනෙන දේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා යා. එතකොට මෙන්න මේ වගේ පිනෙන දේ තමන්ට පිනෙනකම සහ පිනෙනකම ඇතිවෙච්ච හේතු ටිකක්. ඒ පිනෙන දේ එකයි ගනුදෙනු කරන්නේ ඒ ටික නැති වෙනකොට නැති වෙනවා කියලා මෙන්න මෙහෙම බලන්න. බලනකොට ඔබට හම්බ වෙන්නේ නැහැ ඇහැ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් විදිහට ඇහැ හම්බ වෙන්නේ නැහැ. රූපේ හම්බ වෙන්නේ නැහැ. චක්කු විඥානේ හම්බ වෙන්නේ නැහැ. චක්කු සංපස්සේ හම්බ වෙන්නේ නැහැ. චක්කු සංපස්සේ උපන්න වේදනා සංඥා චේතන හම්බ වෙන්නේ නැහැ. මේ නාම රූප දෙකම හම්බ වෙන්නේ අච්චේචිතන්නම් ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ කාරණාවයි මොකද මේ නාම රූප දෙක නිසා ඵලයක් තමයි පෙනෙනකම රූපයක් පෙනෙන දෙයකයි ඔබ හිතින් කියින් කියින් කරන්නේ ඒ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට පෙනෙනවා කියන විඥානයේ රූප දකින්නවා කියන අත්දැකීම නිරුද්ධ වෙනවා පංච විඥාන මට්ටමින් චක්කු විඥාන මට්ටමින් පෙනෙනකම ආදාගෙන මනෝ විඥාණයෙන් විදලා මේ තියන්නේ අපි. ඒ පංච විඥානේ අපේ පංච විඥානෙට පෙනෙනකම තමයි මනෝ විඥානට සාපේක්ෂව අපිට බාහිර දෙයක් විඳිනවා වගේ පේන්නේ. නමුත් අපි අපිට අපි එක්කමයි ඉඳලා තියෙන අපිට පෙනෙන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ස්කන්ධයේදී උදේවැය බලන්න. මෙන්න මේ විදිහට ස්කන්ධයේ උදේවැය බලනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න අර තණ්හාව උපදින්න පවතින්න පුළුවන් එකක්වත් එහට අහුවෙන්නේ නැහැ. තණ්හාව පවත්න්න බෑ. හරියට උදාහරණයක් කළොත් සීනි ටිකක් දාලා හේකුල ටිකක් දාලා උමතුල ටිකක් දාලා දිය කළා ඒකක් හදලා ඔබ අතට දුන්නොත් දැන් සීනි තේකුල උමතුල තමයි මේ දිය වෙලා වැය වෙලා යෙතිලා තේක වෙලා තියෙන්නේ හැබැයි තේක බොන කෙනාට තේක කියලා අහුවෙනවා මිසක තේක කියන එක හදන්න හේතු වෙච්ච සීනිමේ, හේකුලමේ, උණු වතුරමේ කියලා වෙන වෙනම නිමිති නැහැ. ඒවට වෙන වෙනම තණ්හා එන්නේ නැහැ. ඒවා තේක බොනවා කියලා මේ පරිහරණය කරන සීනි ටික තමයි. තේකුල තමයි, උණු වතුර තමයි. නමුත් සීනි තේකුල උණු වතුර එකේ ඇලෙන්නේවත් නැතුව, ගැටෙන්නේත් නැතුව ඒක පරිහරණය කළා. ඒක වගේ. ඒ වගේ අපිට මෙහෙම ඇහෙන් රූපයක් පෙනෙනවා කියනකොට හරියට තේ එක වගේ. ඒකේ පෙනෙනවා කියන එක හැදිලා තියෙන්නේ අර තේක සීනේ ගුරු තේකුල කියන ටික තිය කළා වැය වෙලා යෙදිලා තේක හැදුනා වගේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාමයි ඒ නාමයි රූපයි කියන මේ ධර්මතා ටික තමයි ඔක්කොම යෙදිලා වැයවිලා තියෙවිලා අපිට පේනවා කියන සිද්ධියක් එන්නේ අපිට රූපයක් පේනකොට තේසුණා වගේ තමයි පේනවා කියන සිද්ධිය ඇතුලේ ඒක ඇතුලේ ඒක ඇතුලේ මේ සීනේ මේ තේ කුල මේ උණු වතුර කියලා එහෙම නිමිති ගන්නවත් නැහැ. තේක හදන්ත හේතු වෙච්ච සීනි තේ කුල උණු වතුර පේන්නේ නැහැ. අලුතෙන් ඒකට උදින්න පේන්නේ නැහැ. අද පිට පේන්නේ නැහැ වගේ. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන ටික යෙතිලා වැය වෙලා මේ වස්තුවක් පෙනෙනවා පෙනෙනවා කියන සිද්ධිය හදන්ත යෙතිලා වැය වෙලා මිසක මේ පෙනෙන දෙයට යටින්වත් ඒව තියෙනව නෙමෙයි කියලා තේකට යටින් සීනිය ගෘතේ කුල තියෙනව නෙමෙයිනේ. ඒව දිය වෙලා රැඳලා නැතේක උනේ ඒ වගේ පෙනෙනවා කියන සිද්ධිය උනේ අර ටික හේතු කරගෙන දිය වෙලා යෙතිල වැය වෙලා. හරි. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට හොද්දට සිහි ඇතුව නෑ රූප චක්කු විඥානේ සත්‍යටි කරගත. මේ පෙනෙනවා පෙනෙන දේක නේද මම ගනුදෙනු කරන්නේ. වෙන යමක් බලනකොට ඇහැ වෙන රූපයක ගැටෙනකොට හිත ඊට අනුගත වේදිකල් දැන් වෙන යමක් පෙනේ. එතකොට මේ පෙනෙන දේ නෑ නේද? කියලා තමන්ට රූපයක් පෙනෙන හැටි පෙනෙන්න හේතු වෙච්ච හැටි පෙනෙන දේක ගනුදෙනු කරන හැටි වෙන යමක් බලනකොට ඒ පෙනෙන දේ නැති වෙන හැටි කෙනෙක් බැලුවොත් බලනවා නම් මෙන්න මේක තමයි මොකක්ද තණ්හාව කියන එක නැති කරන්න තියෙන මාර්ගය මේ විදිහට බලනකොට ඒක විතරයි යාට හම්බ වෙන්නේ සීනි කුඩු තේකොළ උඩින්ව යයක හදන්නවත් ඒත් වෙච්ච සීනි ඒ තේකොළ වතුර කවදාවත් හම්බුනේ නැහැ වගේ එයාට මේ හේතු ටිකක් නිසා පෙනෙනවා. පෙනෙන දේ විතරයි හම්බ වෙන්නේ හේතු ටිකට නුවණයි. මේ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා. පෙනෙන දේ නැති වුනහම නුවණ හේතු නැති වෙච්ච නිසා කියලා. එතකොට තමන්ට පෙනෙන දේත් එක්ක ගනුදෙනු කරනවා පෙනෙන දේ ඇති වෙච්ච හේතු වල ගෑවෙන්නවත් නැතුව මෙන්න මේ විදිහට කොච්චර දුරට කරන්න ඕනේද කරන්න ඕනේද මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය එතකොට මෙන්න මේක කළොත් මොකක්ද වෙන්නේ අනර්ථතාව නැති වෙනවා එයා පංච උපාදාන ස්කන්ධයේ දුක කියලා දැක්කා ඒ පංච උපාදාන ස්කන්ධ නැමැති දුක නැමැති පිළියේ ඇමිනින්නේ මේ තණ්හාව නිසායි කියලා දැක්කා තණ්හාව නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ නැමැති දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දැක්කා හැබැයි තණ්හාව නැති කරන්න විශේෂ වැඩ පිළිවෙලක් ඕනේ. මොකද ඇහැ රූප චක්කු විඥාන කියන්නේ කන ශබ්ද සෝත විඥාන කියන්නේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් හේතුනේ. ඒවට කිලින්ම ඍජුවම උන දීලා අවදවස් අපිට ඒක නැති කරන්න බෑ. එතකොට මෙන්න මේ විශේෂ වැඩ පිළිවෙල තමයි ස්කන්ධයන්ගේ උදේවැය බලනවා උදේවැය බලනකොට හේතු තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ඔක්කොම ටික වැටෙනවා හේතු ගැටියට. ඒ හේතු ටික නිසා පෙනෙනවා ඔකට කියනවා දිට්ඨිය කියලා. දකින්නවා දර්ශන කෘත්‍ය වෙනවා. ඒ දර්ශන කෘත්‍යත් එක්ක අපි හිතින් කින් කිරින් කරනවා. හේතු ටික නැති වෙනකොට එනදී නැති වෙනවා. අපිට මේ විදිහට බැලුවම තණ්හාව නැති කළ හැකි කියලා මාර්ගය ගැන යට නුවණයි. මොන දැන් චතුරාර්ය සත්‍ය තියෙනවා. එතකොටම එයාට ආශ්‍රව හම්බ වෙනවා. මේ හේතු ටික නිසා ඵලයක් ඇති වෙනවා. හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා කියලා බැලිය යුතු එතකොට ඒ තණ්හාව නැති වෙන්නේ කියලා දන්නවා. ඒ උනාට මෙච්චර කාලයක් මේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා පෙනෙනකොට පෙනෙන්නේ රූපේ පෙනෙන්නේ මේ ඇට කියලා ඇසුරු කරපු හුරුවක් තියෙනවා අපිට. පෙනෙනකොටම මේ පේන්නේ රූපය කියලා අපි රැවටෙනවා. ඒ රූපය කියලා රැවටෙනකොටම අවිද්‍යාව නිසා තමයි ආශ්‍රව ආශ්‍රවයන්ට අරමුණු වෙනවා මොකද්ද මේ රූපය කියලා හමු වෙනවා. ඊට පස්සේ ඒ රූපේ ඇහැට මේව පෙනෙනකොටම මේ පේන්නේ රූපය කියලා අහු වෙනවා. ඊට පස්සේ ඒ රූපේ විඳින්නත් පුළුවන්. ඒ රූපේ හැටි හඳුනන්නත් පුළුවන්. ඒ රූපෙට හිතන්නත් පුළුවන්. රූපේ දැනගන්නත් පුළුවන් කියලා පංච උපාදාන ස්කන්ධයක් අලුතෙන් හැදෙන හැටි. ඒ කියන්නේ අලුතෙන් අවිද්‍යා කර්ම තණ්හාව නිසා මෙන්න මේ ලෝකයේ නැත්නම් කර්ම භවය අපව හැදෙන හැටි එයාට තේරෙනවා ඒ කියන්නේ ආශ්‍රව ආශ්‍රව කියන්නේ මේ ඇත්ත පෙන්වුවට ස්කන්ධේ බුද්ධිය බැලිය යුතුයි මෙහෙම බලනකොට තමයි සංහාව නැති වෙන්නේ එතකොට තමයි දුක නැති වෙන්නේ කියලා ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට මෙහෙම බලන්න කියලා උගන්වනකොට මේ ඇත්ත නොදන්නා අමනේ සමේ ජීවිතේ අනන්ත සංසාරේ ඉඳලා මේ පිනෙන දේ ඇතුළ රූපය කියලා අපි බලනවා. රූපය කියලා බලනකොට හොඳට බලන්න රූපය කියලා රැවටෙනකොටම අනන්ත සංසාරේ ඉඳන් ඇසුරු කළ කාමාශ්‍රව ගලාගෙන එනවා. මේ පිනෙන තේ ඇතුලේ රන් රිදි මුතු මැණික් කෙවල් තුරවල් යාන වාහන ඉද කඩන් කියලා මෙන්න මේ පිනෙන රූපවල කෙලින්ම රූප හම්බ වෙන්නේ අපිට රත්තරන් රිදි දෙදරක් මිනිස්සේ මේ මේ මේ වාහනයක් කියලා රූප විතරක් නෙමෙයි අපිට හම්බ වෙන්නේ රූපේ දෙයක් කොට හම්බ වෙනවා. ඔන්න කාමාශ්‍රවය. මේ ඇත්ත නොදකින් නොදන්නා කාලේ මේ ඇත්ත බලන්න කියලා කිව්වා. ඔය ඇත්ත නොදන්නා කාලේදී මේ රූපය කියලා බැලුවා බලලා. ඒ රූප ඇතුලේ මේ මගේ දුව, පුතා මුණුපුරා මිනිපිරි අම්මා තාත්තා සීයා ආච්චි ගෑනු මිනිස්සු කියලා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ආත්මයන් තියනවා කියලා දිට්ඨිය ඇතුළු වෙච්ච හුරුවක් තියෙනවා දිට්ඨිය ආශ්‍රවේ ඊට පස්සේ මේ පෙනෙන දේ ඇතුළේ රූපය කියලා බලනකොටම මේක මූද මේ ගංගා මේ ගස්කොළන් කඳු වැටි ඉර හඳ තාරකා කියලා බැහැර භූමියක් දැකපු හුස්ම තියෙන බව ආශ්‍රය. අපි මෙහෙම ඇහෙන් බලනකොටම දැන් ඔය ටික මත තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ. අපිට ඇහිම් බලනකොට රන් රිදී මුතු මැණික් කෙවල් දුරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් කියලා ඊගාට කාම ආශ්‍රවය ඊට පස්සේ දුවා පුතා සත්‍ය පුද්ගලය කියලා තිත්ත ආශ්‍රවය ගංගාල තුල මූදවල් කියලා භව ආශ්‍රව. ඔන්න දැන් ඔය ආශ්‍රවයක් ශේකරගත යුතුයි. දුක දැක්කා. දුකට හේතුව තණ්හාවයි කියලා දැක්කා. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියලා දැක්කා. ඒකට මෙන්න මෙහෙම ස්කන්ධයන්ගේ උපයෝගය බලන්න හේතු ටික නිසා හටගත්ත ඵලය ඵලයේ තුල හේතු නැහැ. ඵලයක අපි ඵලය කියන්නේ පෙනෙනවා. පෙනෙන දේ එකයි අපි ගනුදෙනු කරන්නේ හේතින් කින් කින් කරන්නේ විඳින්නේ ඒ හේතු ටික නැති වුණොත් නැති වෙනවා. මෙන්න මෙහෙම බැලුවම තණ්හාව නැති කළ හැකි කියලා ඉගෙන ගත්තා. දැනගත්තා. ඒ ඒකල තණ්හාව නැති කරන්න ඒ විදිහට දර්ශනයට හිත තියන්න හදනකොට මොන විදියටවත් හිත තියන්න බෑ. ඇයි ඒ දර්ශනය නොදන්නා කම කාලේ මේ විදිහට ජීවත් වෙන්න කියලා ආගත්තේ නැති කාලේ මේ ජීවිතේ මේ අනන්ත ජාති සංසාරේ මේ හේතුඵල ධම නොදෙත පෙනෙනකොට පෙනෙන ඵලය තුල හේතු දක්වපු නාම රූප දෙක නිසා තමයි පෙනෙන්නේ නාම රූපච්ච විඥාන විඥානේ නැවත නාම රූප දෙක පැත්තට හැරෙන ගතිය ඒ කියන්නේ මේ පෙනෙන්නේ රූපේ කියලා රූපෙත් නිකන් නෙමෙයි දරුවගේ මූණ පෙනෙන්නේ මූපුරාගේ මූණ පෙනෙන්නේ රත්තරන් පෙනෙන්නේ විදී පෙනෙන්නේ වාහනයක් පෙනෙන්නේ වෙනවා රූපය කාමාශ්‍රයකින් වෙතිලා හම්බ වෙනවා රූපේ කාමාශ්‍රයකින් වෙහිලා එතකොට රූපේ දිත්තාශ්‍රයෙන් වෙහිලා සමාහිත දිත්තාශ්‍රය කාමාශ්‍රය කියන්නේ දරුව දරුවට කැමතියි කියනකොට දිත්තාශ්‍රය කාමාශ්‍රය දෙකම එතකොට සමාහිත බහැර තියෙන්නේ භවආශ්‍රයක් තියෙන්නේ එතකොට දැන් හොඳ සිහියක් උදන්ට වෙනවා මොකද්ද? කෙනෙන සිද්ධිය ඇතුලේ හොඳට මෙන්න මේ ටික බලන්ද හොඳට මෙන්න මේ ටික බලන්ද මොකද්ද? රන් රිති මුතු මැණික් ජවල් දුර්වල් යාන වාහන කියලා මෙන්න මේ කාම නිමිති කාම වස්තු හම්බ වෙන්නේ හම්බ වෙන්නේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් හම්බ වෙන කෙනාටද නැති කෙනාටද හම්බ වෙන කෙනාට මේ දුව පුතා මොනපුරා මිනිපිරි සත්‍ය පුද්ගලය කියලා ද්විතිය ආශ්‍රය උපදිනවනම් උපදින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හම්බ වෙන කෙනාට මේ ගස් ගල් තාරකා ඉරහඳ මෝද ගංගා කියලා භවආශ්‍රය හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ කාටද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඇක්සුරු වෙන කෙනෙකුට ඇක්සුරු වෙන මනසටයි. මෙන්න මේ දර්ශනයට හිත තබන් දෝනේ දැන් ඔබ තණ්හාව නැති කරන්න දෙන්නේ. මොකේද? ආශ්‍රයක්ෂය කරන්න. මෙන්න මේ ආශ්‍රව ගෙවිලා ඉවර වෙන්නේ කවද්ද? මෙන්න මේ දර්ශනය සම්පූර්ණ වෙච්ච දවසට. ඒ කියන්නේ මේ හේතු ටිකක් නිසා ඇහැ රූප චක්කු විඥාන කියන ටික නිසා පෙනෙනවා. පෙනෙන දේත් එක්කයි ගනුදෙනු කරන්නේ හේතු ටික නැති වුණොත් පෙනෙනකම නැති වෙනවා කියලා බැලිය යුතුයි. පෙනෙන සිද්ධිය ඇතුලේ මේ රූපය කියලා මේ රූපේ විඳින්න විඳින්න පුළුවන් රූපේ හඳුනන්න පුළුවන් රූපේ හිතන්න පුළුවන් රූපේ දැනගන්න පුළුවන් කියන කම ගෙවෙනකම් මොකද රූපේ කියලා බලනකම තියෙන තාක් අන්නර කාම තණ්හාව කියන එක නැති වෙන්නේ නැහැ නැති කරන්න බෑ රූපේ හම්බ වුණොත් ඒක කාම ආශ්‍රයය දෙනවා ජීවල් දුරට රටටි මේ කියන එක පුරා ගැඹුරුයි පුරක්ෂියෝ ඒක අල්ලගන්න පුළුවන් කියලා බලන්න මේ එතකොට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාන ප්‍රතිපදා ඥාන කියලා ප්‍රතිපදාවට ගෙනාව පළවෙනි අධ්‍යයන ප්‍රතිපදාව වඩන්න බෑ මොකද්ද මේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැයට කලින් අහලා නැහැ උරු පුරුදු වෙලා නැහැ හේතු ටිකක් නිසා ඵලයක් ඇතින්නේ ඵලයයි අපි ගනුදෙනු කරන්නේ ඵලය ඇතුළේ හේතු නැහැ හේතු ටික නිරුද්ධ වෙන ඵලය නිරුද්ධ වෙනවා කියලා ඉගෙනගෙන නැහැ දන්නේ අහලා නැහැ උරු පුරුදු කරලා නැහැ ඒ වෙනුවට කලේ අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව නිසා මේ රූපේ කියලා අපි හිතනකොටම තණ්හා උපාදාන වශයෙන් අපේ මනසේ මේ රූපය අනුව කෙලෙස් පතිත වෙනවා. අත අවිද්‍යා කර්ම තණ්හා කියන මේ කෙලෙස් ටික මෙහෙම තිබුණොත් පුරාණ කර්මයට හටගත්ත මේ පංච උපාදාන ස්කන්ධයේද උපචේ වෙනවා රැස් වෙනවා ඒ කියන්නේ තව දුරට පුද්ගල භාවයේ මේ ජීවිතේ දුක් විඳින්න වෙනවා ඒ තරක් මේ මතු ප්‍රතිසන්දියට යනවා දැන් අපිට තියෙන එක දෙයයි මොකද්ද? මෙන්න මේ පේන දේ ඇතුලේ පේනකොටම පේනකොටම රූපය කියලා බලලා ඒ රූපය රත්තරන් රිදී මුතුමැණික් කියලා ඒක විඳින්න ඒක හඳුනන්න ඒකට හිතන්න ඒක දැනගන්න පුළුවන්කම අපේ මනස ගෙවෙනකම් මේ පේනකොටම තේන සිද්ධිය පේන එක ඇතුලේ මේ පුද්ගලික සත්‍යයේ ඉන්නේ කියලා ඒ රූපේ විඳලා ඒ රූපේ හඳුනලා ඒකට හිතලා ඒක දැනගන්නවා කියන මෙන්න මේ ස්කන්ධ ටික අලුතෙන් පංච උපාදාන ස්කන්ධ ලෝකයේ උපජීවෙන්න රැස්වෙන්න නොදෙන විදිහට මේ ආශ්‍රව ගෙවෙන විදිහට දර්ශනෙට හිත තියන්න ඕන. එතකොට මේ ආශ්‍රව ගෙවෙන්නේ තවත් මේ පැත්තෙන් මේ පෙනෙන සිද්ධියට රූපය කියලා බලලා මේ කාමාශ්‍රව භවශ්‍රව ditthyaශ්‍රව කියන ටික ගෙවෙන්න ටික ටික ගෙවෙන්න ගෙවෙන්න මේ යථාභූත ඥාන ස්කන්ධයන්ගේ ඇත්ත ඇති ඇති දක්න නුවණ ටික ටික ඔබට වැඩෙනවා මේ නුවණ ටික ටික වැඩෙන්න වැඩෙන්න පෙනෙන දේ පැත්තේ මේ රූපයක් බලලා ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩන් මිනිස්සු පුද්ගලයා කියලා මෙන්න මේ සංස්කාර නිමිති ටික ටික ටික ටික ටික ටික ඡේ වෙනවා ගෙ වෙනවා යම් වෙලාවකදී යථා භූත ඥානේ පිරිසිදු වුණාම මොකද්ද දුක්ක්වත් බලන්නවත් ඕනේ ප්‍රාර්ථනාවක්වත් ඕනේ ඔබට හොඳටම නුවණයි මොකද්ද ඇහැ රූපයක දැන් මේවා හිතනවා නෙමෙයි නුවණයි. ඇහැ රූපිත රූපය ඇහැට ගැටුණා හිත ඊට අනුගත ඉපදිලා ස්පර්ශයෙන් සා වේදනා සංඥා පළමු නාම රූප දෙක නිසායි පේන්නේ. තව මුකුත් නැහැ. පෙනෙනකොටම ඒ මේ පෙනෙන දේ එකයි මම ගනුදෙනු කරන්නේ. නුවණයි මේ හේතු ටික නිසා කියලා. ඇත්තකට යනකොටම මං හිතපු කියපු කරපු දේ නිරුද්ධයි කියන නුවණ එනවා. ඔය නුවණ එළඹ සිටින දවසට මෙන්න මේ පින සිද්ධිය ඇතුලේ රූපේ කියලා බලපු ඒ රූපේ විදපු රූපේ හඳුනපු රූපේ හිතපු රූපේ දැනගත්ත ආශ්‍රය වල ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා ඒකක් අතේ තියෙනවා වගේ ඒක තියෙන කෙනාට උඩින්වත් යටින්වත් සීනියෝ හම්බ වෙන්නේ නැහැ වගේ මෙයා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය සම්පූර්ණම සම්පූර්ණම ජීකලම දානවා ඉසුරුලම දානවා කඩල බිඳලම දානවා මතු නොහට ගන්න ස්වභාවයට පත් කරනවා මොකද එයා ගනුදෙනු කරන්නේ තමන්ට එනේ නැති සුත්ත මුත් විඤ්ඤාත කියන ටිකත් එක්කයි ඔය දැන් ඇහෙන් බලපු රූපේ එක්කනේ ආශ්‍රව ටික මම පෙන්නේ ඔය විදිහටම කනිනොත් එහෙමයි කාසිය දිව ශරීරයටත් එහෙමයි. එතකොට මෙන්න මෙතනදී ඔගොල්ලෝ හොතට නුවණක් ඇති කරගන්න ඕනේ. හොතට නුවණක් ඇති කරගන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ පංච උපීගාව දෙ තමයි මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියනකොට මේ පංච උපාදාන ස්කන්ධ දුක සංකත දුක කියලා පනවන්නේ නැහැ. මේ පංච උපාදාන ස්කන්ධ දුක තණ්හාව නිසා ඇති වෙලා තියෙනවා. මොකක් නිසාද මේ පංච උපාදාන ස්කන්ධ දුක දුක කියන්නේ ඒ පංච උපාදාන ස්කන්ධ දුක ඒ පංච උපාදාන ස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික තණ්හාව තියෙන තාක් අපි අල්ලගෙන ඒව ඇලිලා ඒව බැඳිලා වාසය කරනකොට ඒක විපරිණාම වෙන දවසේදී දෙලින්ම ඒ ස්කන්ධ පංචකයේ ආරම්භය තණ්හාව යෙදුණුකම පුද්ගල භාවයක් වෙනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ විපරිණාමකම පුද්ගලයකට වෙන දෙයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පංච උපාදාන ස්කන්ධ දුක ඇතුලේ තණ්හාව නිසායි. තණ්හාව හදන්නේ පංච උපාදාන ස්කන්ධය නිසායි. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය අසුරු කරගෙන පවතින තණ්හාව මතු ප්‍රතිසන්දියට යනවා. එතකොට හැම වෙලාවෙම තණ්හාව නැති කළාම මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙච්ච නිසා මතු තණ්හාව ඇති වෙන්න හේතුව නැහැ. ඒ හින්ද ප්‍රතිසන්දියට යන්නේ. අටමාර්ගයෙන් කරන්නේ අටමාර්ගයෙන් කරන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ පංච උපාදානස්කන්ධය ඇති කරන්න තියෙන තණ්හාව නැති කරලා පංච උපාදානස්කන්ධය නිරුද්ධ කරනවා. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණාම තණ්හාව කියන එක ඇති වෙන්න තියෙන හේතුවම නැති වෙන. ඒ නිසා මතු ප්‍රතිසන්දියට යන්නේ. එතකොට මෙන්න මේක තමයි මට පැහැදිලි කර දෙන්න ඕන මේක ටිකක් ගැඹුරුයි. එතකොට දැන් විශේෂම දේ තමයි පංච උපාදාන ස්කන්ධයේ උදේ වේ. අවිද්‍යාව නැති කරන්ට එන්න උනේත් කොතෙන්ද? ඊගාට ආශ්‍රව දුරු කරන්න තියෙන්නේ උතෙන්. උතෙන්මයි. මොකද ආශ්‍රව ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසායි. එතකොට අවිද්‍යාව නැති වෙන්න තමයි ආශ්‍රව නැති වෙන්නේ. දැන් අපිට කොච්චර කරන්න තියනවද කියන එක තියෙන්නේ මේ මතයි. අපි ගාව තියෙන එහෙන් මෙහෙම යමක් දකිනකොට මේ රූපේ කියලා බලන හුහුව ගෙවෙනකම් මේක කරන්න වෙනවා. කූපය කියලා බලපු හුරුව කිදෙන්නේ කොහොමද? සම්මාදිට ඇත්ත දැකපු එක සම්පූර්ණ විලාසන. මොකද ඇහැ රූපිට ගැටලා රූපය ඇහැට ගැටිලා. මේ හම්බ වෙන්න හේතු ඊට අනුගතව හිත ඉපදිලා. ඒ නාම රූප දෙක නිසායි පේන්නේ පේන දේ එකයි කනුදිනු කරන්නේ කියන එක හිතන්නේවත් ප්‍රාර්ථනා කරන්නේවත් නැහැ. පෙනෙනවා කියන මට්ටමට ආපු දවසට භ්‍රමචර්යය පුරලා ඉවරයි. රහතන් වහන්සේ කියනවා. එතකොට ආශ්‍රක්ෂයයි. දැන් ওই විදිහට ඉස්සෙල්ලාම අපි චතුරාර්ය සත්‍ය දැනගන්නවා. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මොකද පංච උපාදානස්කන්ධ දුක්ඛ. ආය පංච උපාදානස්කන්ධය කියන්නේ හතුරෙක් වගේ, වදකෙක් වගේ, එතකොට දුක අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් ගටක් හතරක් වදකේ කෙරේ තමයි පංචපාදස්කන්ධය දක්න්නේ. ඇයි පංචපාදස්කන්ධේ පරිහරණය කරලා කිසිම කෙනෙක් කවදාව සුවපත් වෙන්නේ නැහැ කියලා දන්නවා. ওই පංචපාදස්කන්ධ නැමැති පිළියේ අපි බැඳෙන්නේ කාම වස්තු පරිහරණය කරන්න ගියේ හින්දා කාම තණ්හාවනේ. ඒ කියන්නේ දුවා පුතා රන් රිදී මුතු මැණික් වල දුවල යනවා නේද කලම වනිසා. එහෙම නැත්නම් රූප රූප භවයේ තියෙන තණ්හාව නිසා. මේ තණ්හාව නිසා. අර දුකෙන් අමුතුවෙන් ගැලවෙන්න මහන්සි ගන්න ඕනේ නැහැ. තණ්හාව නැතිකොලොත් මේ දුකෙන් සම්පූර්ණ නිදහස් වෙනවා. තණ්හාව එකින් එක ගලවලා නැති කරන්න ධර්මවල තියෙන තණ්හාව, රත්තරන් වල තියෙන තණ්හාව, වාහන වල තියෙන තණ්හාව, ගෙවල් වල තියෙන තණ්හාව මේ ඇහැකන දිවනාසය ශරීරය තියෙන තණ්හාව කියලා උච්චර ජීවිත විත්‍ය පසා කරගෙන අද දවසේදී අයින් කරන්න බැරි තණ්හාව බොහෝම පහසුවෙන් අයින් කරනවා මේ දර්ශනය. දර්ශනයට විතරයි මහන්සි වෙන්න ඕනේ ඕගොල්ලෝ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. ඒකෙදිත් ඔබ කරන්නේ මෙච්චරයි. කෙනා කෙනා ඔබ වයි පිළිසින දකින්නේ. මට රූපයක් පෙනෙනකොට මට රූපයක් පෙනෙනකම ඇති උනේ කොහොමද මට රූපයක් පේනකම නැති වෙන්නේ කොහොමද? මට වෙන දෙයක් පේනකොට ඉස්සෙල්ලා පෙවුන එක නැති උනේ ඒ හේතු නැති වෙච්ච නිසා නේද? කියලා ඔබට රූපයක් පේන්නේ කොහොමද? පේනකම ඇති උනේ කොහොමද? පේනක නැති වෙන්නේ කොහොමද? ඔබට සද්දයක් ඇහෙන්නේ කම ඇති උනේ කොහොමද? ඇහෙන සද්දේ ඇහෙන එක නැති වෙනවා කියන්නේ මොකක් නිසාද? ඔච්චරයි ඔබ බලන්න ඕන. ඔබ රන් රෙදි මුතුමැණික් කියවල් දුර්වල අයින් කරන්ද ඒක තණ්හාව ඉවත් කරන්න යන වෙහස ඔබට විදිහට වෙන්නේ ජීවිතය පසා කරගෙන යන්න කවදාවත් අයින් කරන්න බැරි දරු මල්ලු මුණුපුරෝ ගැන තියෙන මේ තමන්ගේ ආත්ම භාවය ගැන තියෙන තණ්හාවක් තියෙනවනම් ඒවා අයින් කරන්න කවදාවත් කරන්නත් බැහැ මේ වගේ සුවක්ඛාත මාර්ගයක් නැතුව සාන්දෘෂ්ටික මාර්ගයක් නැතුව එතකොට ඒව එකක්වත් අමුතින් මහන්සි වෙන්නවත් ඕනේ මේ දර්ශනය තුල විතරයි ඉන්න ඕනේ එතකොට මෙන්න මේ තණ්හාව කියන එක ඇතිකරන්න බැරි වෙන විදියට කිසිම වෙහසක් නැතුව තණ්හාව ගෙවෙන විදියට තමයි දර්ශනය අදලා තියෙන්නේ ඒකෙදිත් ඔබ බඹයක් වුණ ශරීරයෙන් ඔබව දකින ලෝකේ. ඔබට පේන දේ එකයි මෙච්චර කල් හිතින් කියින් කියින් කරලා තියෙන්නේ. මට ඇහෙන දේ එකයි මම හිතින් කියින් කියින් කරලා තියෙන්නේ. හොඳට මතක තබා ගන්නට මෙන්න මේ කාරණාව විශේෂයි. මේ ලෝකේ අස්ෘතවත් පුතඥ කෙනා නැත්නම් ලෝකේ කෙනා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ අර බලුතන් වලකින් බැඳුත් බල්ලා ඉතින් හිතගෙන ඉන්නවා නම් බැඳලා තියෙන කණුව ගාවම හිටගෙන ඉන්නවා. ඇවිදිනවා නම් කණුව ගාවම ඇවිදිනවා. ඉඳ ගන්නවා නම් කණුව ගාවම ඉඳ ගන්නවා. නිදා ගන්නවා නම් කණුව ගාවම නිදා ගන්නවා. ඒ වගේ අසෘතවත් සත්‍යඥයයි ඉඳගෙන ඉන්නේ හිටගෙන ඇවිදින ඉඳගෙන පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදිනවා. හ්ම් එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන පුද්ගලයා කියන සේකයි කියලා. සේක කියන්නේ හික්මෙනවා කියන එක. මොකේද හික්මෙන්නේ? මොකේද හික්මෙන්නේ? මෙන්න මේ තණ්හා නිරෝධය සඳහා දුක්ඛ නිරෝධය සඳහා හික්මෙනවා. එතකොට ඒකට ලෝකෙ කිසි කෙනෙකුට අයිති නැති බිමක් හම්බ වෙන්න ඕනේ ආර්ශේක භූමියක්. මම කියන්න ආවේ ලෝකයා මේ ඇහෙන් බැලුවොත් බලන්නේ රූපයක්මයි. ඇහෙන් දකින්නේ රූපමයි රූපයකමයි ගන්දින කරන්නේ. මිනිස්සු විතරක් නෙමෙයි දෙවියෝ, ප්‍රඥයෝ, නිර්සත්‍යෝ ඔක්කොම. කනින් පරිහරණය කරන්න කිව්වොත් එයා පරිහරණය කරන්නේ ශබ්දමයි. නාසයෙන් පරිහරණය කරන්න කිව්වොත් ගන්ධමයි. ජීව පරිහරණය කරන්න කියොත් රසමයි. කාය පරිහරණය කරන්න කියොත් පොට්ටබ්බේමයි. මනස් පරිහරණය කරන්න කියොත් ධර්මාරමණමයි. භූතිය පරිහරණය කරනකොට ඉදීම තමයි ඒ බෙන්දිලා තියෙන චක්කු විඥානේ බෙන්දිලා තියෙන්නේ. ශබ්දේ පරිහරණය කරනකොට කනේ සෝත විඥානේ බෙන්දිලා තියෙන්නේ ඒකමයි. ඒකයි රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය ධර්මාරමණ නොයික්මව පවතින මනසද මොහය කියලා. ඒව ඉක්මවන්නේ නැති මනස ඒවා ලෝභ දේශ දෙකක් නැති වුණා ලෝභ දේශ දෙක නැති වුණා රූප ශබ්ද ටික හම්බ වෙන මට්ටමක ඉන්නවන ඒ මනසේ අවිද්‍යාංශය අංශය වෙනවා මොහොයි එතකොට මෙන්න මේ ශ්‍රුතව කාර්ය ශ්‍රාවකයාට දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියලා හම්බ වෙන්න ඕනේ ඔන්න ඔය ලෝකයට හම්බ නොවිච්ච ලෝකේ කවදාවත් කිසි කෙනෙකුට හම්බ නොවන වෙනම බිමක් ජීවත් වෙන්න තැනක් ඒ වගේම ඒක කියන සීක භූමිය එතකොට ඒ විදිහට ඒ බිමේ ඉඳ හික්මෙන්ට හුරු වෙන කෙනාට සේකයි කියන හුරු වෙලා ලෝකයාගේ මට්ටමට යන්නේ නැතුව ලෝකෝත්තර භූමියේම විතරක් ඉඳ හුරු වෙච්ච කෙනාට අසේකයි කියන හුරු වෙලා ඉවරයි. තින්න තින්නෝ පාරගතේ තලයේ තිත්ති ප්‍රාප්තන. ඒතර වෙලා ඒ ගුණ සිටි පුද්ගලයා කියන රහතන් වහන්සේ තමයි ලෝකෙට එන්නෙම නැහැ. ඒ කියන්නේ මේ ඇහැ පරිහරණය කරන්න ගියත් මෙයා කවදාවත් ඇහැ මාය රූපේ මාය කියලා දකින්නවා. එළිම පංච උපාදන ස්කන්ධ දුකමයි කියලා දකින්නවා. තණ්හාව ගලවන්න බැරි හේතුව තණ්හාව ඇති වෙන සිද්ධියක් කියලා දකින්නවා. ඒ නිසා මේ ස්කන්ධයන්ගේ උදේවැය හරහා එයා දකින්නේ ඇහැ රූප චක්කු විඥාන කියලා ඕව ඔක්කොම ජීතිලා වැය වෙලා හම්බ වෙච්ච දිට්ඨි සුත මුත විඤ්ඤාතය කියන ටිකක් තමයි සේක පුත්‍රයාට හම්බෙන්නේ. ඒක බිම තමයි ත්‍ත්ති සුතමුත විඥාන. තමන්ට පෙනෙන දේත් එක්ක තමන් ගනුදෙනු කරනවා. ලෝකය තමන්ට පෙනෙන රූපය රූපය පෙනෙනවා රූපය විඳිනවා රූපය හඳුනනවා රූපේ තේතනවා රූපේ දැනගන්නවා. ඒක පුද්ගලයා තමන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික යෙදිලා ගෑ වෙලා පෙනෙනවා. පෙනෙන දේ එක හිතෙන් කියෙන් කියෙන් කරනවා. ඉතින් ගිරින් ගිරින් කියලා යන්නේ කර්ම තමයි. හැබැයි ඒක පුද්ගලයාට කර්ම රැස් වෙන්නේ මොකද වෙන දෙයක් දකිනකොටම ඉස්සෙල් හිතින් කින් කිරින් කරපු දේ ඒ වුණු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා එතකොට හිතන කියන කරන දේ නිරුද්ධයි. එයාට කර්මක්ෂය වෙනවා. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක පුද්ගලයාට. ඒකම කර්මය නැති ලෝකයා සත්‍යයක් අහන්න කියෝ. දැන් කන පරිහරණය කරන්න කිව්වොත් අහුවෙනම සත්‍යය. හැබැයි චතුරාර්ය සත්‍ය දන්න චතුරාර්ය සත්‍ය දැනුම නිසා ආශ්‍රයක්ෂය කරන නුවණ ඇති කරගත්ත කෙනාට දුක නිරුද්ධ කරන්න ආශ්‍රයක්ෂය කරගන්න තියෙන්නේ මොකද්ද? සුතේ සුතමත්තා. ඇහෙන දේ එහෙමත් විතරයි. මුතේ මුතමත්තා. නාසයට දිවට ශරීරයට දැනෙනවා. ඒ කියන්නේ මට ඇහෙන දේට මම හිතනවා. මොන අපි මේ මේ ආයතනය හොඳට බලා ගන්න පුළුවන් අපිට. අපි කියමු දැන් උසනකාර ශබ්දයක් තියෙන තැනකට අපි ගියොත් වෙන්නේ මොකද්ද? ඒ ශබ්දයේ තියෙන තැනට කන අරගෙන ගියාම මේ කන ඒ ශබ්දේ ගැටෙනවා. ශබ්දේ කනේ ගැටෙනවා. ඊට අනුගත සෝත විඥානය උපදිනවා ඉන්න සංගති පස්සෝනේ ඒ තුන් දෙනා නිසා ඒ සෝත විඥාන සිතේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් අර සත්‍යයේ විඳින්න සත්‍යයේ හඳුනන සත්‍යයට හිතන gati ටිකක් එදෙනවා ඒ නාම රූප දෙක නිසා සෝත විඥානය කියන්නේ ඇහෙනවා අපිට ඇහෙනවා අන්නේ ඇහෙන එකයි අපි විඳින්නේ ඔබට හොඳට කන් දිහාගෙන ඉන්නවා ඇහෙනවා ඇහෙනවා හරි සුවක් සින්දුවක් නේ කියලා ඇහෙනක විදිහට අපි ඇහෙනකම හදාගත්තේ විදිහට නමුත් අපි කවදාවත් ඒක දැකලා නැහැ අපි හිතාගෙන ඉන්නේ බහැර තියෙන සද්දිකුයි අපි විඳින්නේ කියලා නමුත් සද්දේ කියන එක සද්දේ කියන එක ඇහෙනවා කියන කම හදාගන්න හේතුවක් හොඳට බලන්න ඔබ විඳින්නේ ඔබට ඇහෙන දේද නැත්නම් බහැර තියෙන සත්‍යයක්ද කියලා. ඔබට ඇහෙන දේ විදිහ. එතකොට මට ඇහෙන දේට මම විඳා. අපි නිකන් නෙමෙයි විඳින්නේ. අන්න බල්ලේ ධ්‍යානට නැත්නම් අමරදේව මහත්තයාගේ සින්දුවක් හරි ලස්සනයි. අන්තර්මානයේ සින්දුවක් හරි ලස්සනයි. මේක නම් හරි ශෝක් සින්දුවක් කියලා ඔහු විස්තර කර කර විදිහට ඒක අපි නන්දති අපි වදති කියලා කියන්නේ. සතුට වෙන්න කොහොමද ගුණ කිය කියන්නේ. එතකොට අපි ඇහෙන දේ විඳින්. නමුත් අපි දැක්කේ නැහැ. නමුත් අපි ඇහෙන දේ විඳ කියලා දැක්කොත් හැමදාම කරන ඇත්ත දකින්න නැතිකමයි කියන්නේ. දැක්කොත් අපි දන්නවා වෙන සද්දයක් ඇහෙනකොට මොකද වෙන්නේ? මං ඇහුණු සත්‍ය නිරුද්ධයි. අන්න අතන ඇහුණු සත්‍ය තියෙනවා කියලා බහැරට යන්න බෑ. ඔන්න ওই විදිහට දිට්ඨි සුත්ත මුත් විඤ්ඤාත කියන තරක තමයි ජීවත් වෙන සීක පොත්ක. එතකොට තියෙන දේ තමයි මොකද්ද? තමන් තමන් එක්ක විතරයි මට පෙනෙන දේත් එක්ක මම හිතින් කියින් කියින් කරනවා. ඇහෙන දේ දැනෙන දේත් එක්ක. ඊගොල්ලේ තමයි ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා හිත ඊට අනුගතව යෙදිලා එවුනේ එන දේ එකයි මම මේ හිතින් කියින් කියින් කෙරුවේ කියනකොට මේ දෙන්නේ නැති කර නොතිබීම මට ගත්තා කියන එකක් කියනයි මේ හේතු ටික නිසා ඉතින් දෙයක්කට මම වෙන දෙයක් බලනකොට මේ හේතු ටික නිරුද්ධ වෙලා කියනකොට වෙන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එකක් වෙන දේ අහුත්ව සම්භූතං මුත්වන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන තියෙනවා හේත් දෙක නොතිබීම හේතු ටිකක් නිසා හටගත්තා ඒ දෙක තමයි ගන්න දෙනු කිව්වේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මොකද මේ හේතු ටික නැති වුණොත් පිටින් ඇහෙනදී ඉතුරු වෙන්නේ නැහැ අපම නිරුද්ධ වෙනවා තමන් තමන් මොමයි විඳලා තියෙන්නේ තමන්ට පිටින් ඇහෙන දේත් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ දිවෙන්නේ නැහැ ඒකද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා ඒකෙද හේතු ටිකක් නිසා ඵලයක් එකයි ගනුදෙනු කරලා තියෙන්නේ ඵලය තුල හේතු එකක්වත් නැහැ නාම රූප දෙකම ඈත් රූපයත් එක්ක රූපය එතෙන්ට හිතානුගතව හිත එතෙන්ට යතුනාම ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කරන නාම ටිකක් කියනවා නාම මෙන්න මේ නාම රූප දෙක නිසායි මේ රූප දක්නකම දැනගන්නකම වෙලා තියෙන්නේ. ඒ දැනගන්නකම නම් කන්තුරු කරලා තියෙන්නේ. නාම රූප දෙක අහු වෙලා නැහැ. ඔන්න ඔය විදිහට ඔබට නිවැරදි නිවම්මක හම්බුණා නම් වාද විවාද නැහැ, තර්ක විතරක නැහැ. ලෝකේ ශේක පුද්ගලයා කියලා කියන්නේ ditthi sutta mutta විඤ්ඤාතය කියන තැනක ජීවත් වෙනවා. ඔබ එහෙම ජීවත් වෙන්නේම ඇයි කියන එකක් ගන්න. මේ ditthi sutta mutta විඤ්ඤාතය කියන තැනක ජීවත් වෙන්නේ මොකක් නිසාද? ඇහෙන් පේනකොට රූපය කියන එක අහු නොවෙන්න. ඇහෙනකොට ශබ්දය කියන එක අහු නොවෙන්න. ගන්ධය, රසය, ස්පර්ශය ධර්මාරම්මන අහු නොවෙන්න. ඇයි ඒව අහු වුණොත් කාමාශ්‍රව භවශ්‍රව තිත්‍යාශ්‍රව කියන ගලාගෙන රූපේ කියලා බලන් විතරයි ඕනේ. ඒ රූපේ රත්තරන් රිදී මුතු මැණි කියලා වටිනාකම යෙදෙන එක නවත්තන්න බෑ. රූපේ කියලා බලන් විතරයි ඕනේ. රූපේ දරුවා මොනපුරා මිනිකටි අම්මා තාත්තා එලා ආදරේ සෙනෙහස වටිනාකම් කියන gati ටික ගලාගෙන යනවා කියන එක නවත්තන්න බෑ. ඔබට හොඳට මතක තබා ගන්න. දරුවගේ වූ කෙවල් දුරවල් වූ රූප තියෙද්දි තණ්හාව නැති කරනවා කියන එකක් නැහැ. තණ්හාව ඇති වෙන ඒ රූපයත් එක්කම අයින් කළොත් තමයි. ඒ රූපයත් එක්කම උපේ ලෝකෙන් අයින් කරන්න තමයි එන මේ පංච උපාදාන ස්කන්ධය ඒ උපේ බලන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මාර්ගය වඩන්න වෙන්නේ. එතකොට දැන් අපි මාර්ගය ගැන කතා කළා දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන නිරෝධ ඥාන මාර්ගය ඥාන කියලා මාර්ගයට කතා කළා උදේවැය. එතෙන්ට ආවට පස්සේ බැලුවා උදේවැය බලන්න කියලා හදනකොට ආශ්‍රව ගොඩක් හම්බෝ. මේ ආශ්‍රව ආමාශ්‍රව භව ආශ්‍රව පිටාශ්‍රව ආශ්‍රවට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව නැතිව ආශ්‍රව නැති කරනවා. දැන් එහෙනම් තණ්හාව නැති කරන්න නෙමෙයි දැන් කරන්නේ මොකද්ද? මෙන්න මේ ආශ්‍රව කියන විදියටයි බලන්න ඕන. කියලා මේ උදේවැය දන්නා නුවණ ජීවිතයේ වෙච්ච දවසට ආස්පෙවල. මොක තමයි නිවනත් වෙනවා මගත් වෙනවා මාර්ගය ආශ්‍රයක්ෂයට වඩනදිත් වෙනවා ආශ්‍රයක්ෂය කරන කෙරවලත් මම වෙනවා. ඊට පස්සේ දැන් මේ ටික ඉගෙන ගත්තාම නුවණක් වෙන කෙනෙකුට මෙතනින් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පුළුවන්. නමුත් මේ දර්ශනය ගුණා ගැඹුරුයි. අනන්ත ಜಾති සංසාරේ අපි හුරු කළා නැහැ. ඉගෙනගෙන තියෙනවා. දැන් මේ දර්ශනය දන්නවා. දැනගත්තට ඒක අපිට වඩන්න බෑ. වඩන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ දර්ශනයට හිත තියනකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේක නිබරයි තේරෙනවා ඇත්තට මේක කියලා පේනකොට රූපේ ඇහෙනකොට සද්දේ කියලා යන්නේ නැතුව මේ පේනවා දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන අර්ථේ මත වෙන විදිහට උදේවයි බලන්න පුළුවන්. එහෙම බැරි වුණොත් කෙනෙක් මේ දර්ශන ස්කන්ධේ උදේ වේ ගන්න ඕන පැත්තකින් තබා ගන්න එබඳු කෙනාට මේක බලන්න උරුත්තු දෙන විදිහට තියෙනවා වෙන වැඩ පිළිවෙලක් කරා. ඒකට කියනවා නවමහ විදර්ශනා ඥාන කියලා. ලෞකික ඒ කියන්නේ මේ දර්ශනය ගැඹුරුයි ඒක හැමෝටම බෑ. එතකොට කියනවා විදර්ශනා ඥාන කියලා කොටසක්. මෙන්න මේ විදර්ශනා ඥාන තුල හිත හසුරවන්න ඕනේ. විදර්ශනා ඥාන කියන එක ලෝකේ. ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ මේ දර්ශනය බෑ ඇයි මෙහෙම කළ රූපයක් පේනවා කියලා වැරද්දට වැටලා පෙනෙන දේ ඇතුලේ පුද්ගලිය ගෙනවල් දුරවල් කියලා හම්බ වෙන මට්ටම. ඔය මට්ටම කත වැඩි හින්දා, කළු වැඩි හින්දා, බර වැඩි හින්දා මේ දර්ශනේ අපිට අහුවෙන්නේ නැත්තේ. දැන් ලෞකික විදර්ශනා ඥාන කියලා කොටසක් තියෙනවා. ඒකට තමයි නව මහ විදර්ශනා ඥාන කියලා කියන්නේ. මෙන්න මේ ඔබ මේ දර්ශනේ බැහැ මෙන්න මේ විදර්ශනා ඥාන වඩන්න ඕනේ දැන්. පැත්තකට ගිහිල්ලා අපි කියනකෝ භාවනා කරන්න කියලා ගියාම එකතැනක ඉඳගෙන හරි නැත්තම් අතර ඉරියව්වේ මුණ එතකොට එතන එතකොට කරන්නේ මොකද දන්නවද? මේ නවමහ විදර්ශනා ඥාන යෙන්නේ සියලු සංස්කාරයන්ගේ උදේවැය සංස්කාරයන්ගේ භංගය සංස්කාරයන්ගේ බයතුපට්ඨායන් සංස්කාරයන්ගේ ආදීනෝ සංස්කාරයන්ගේ මුංචිතුකම් යථා පිටීමේ කැමැත්ත ඇති වෙන විදිහට එතකොට මෙන්න මේ විදිහට මේ විදිහට තමයි ඒ ලෞකික විදර්ශනා යාන්ත්‍රික සංස්කාර කියලා කිව්වේ මොනවද අර දැන් මේ උදේ උදේ විඥානේ නැති කොට සම්මා දිට්ඨිය ඇත්ත නොදන්නකොට ඒක වහගෙන අපි මෙහෙම රූපය කියලා පෙනෙනවනේ. ඕක දැන් බල වැඩිකම හින්දා මේ දර්ශනේ දැනගත්ත පේන්නේ නැත්තේ. එතකොට රූපය කියලා බැලුවාම ඒ පෙනෙන රූපය කියලා පෙනෙන රූපය තුලින් තමයි තුන් ලෝකෙම තියෙන්නේ. ආශ්‍රව මත. ඒකයි තුන් ලෝකය හැම දෙයක්ම සාසවයි. ආශ්‍රව වලට අරමුණ එක. ඒ කියන්නේ මේ පිටින තේ ඇතුලේ අර මං කිව්වා වගේ දේවල් දුරවල් යාන වාහන ඊටකට මිලමුදල් රන්දිදී කියලා හම්බෙච්ච කාමාශ්‍රේ නිමිති දිනනවා. එතකොට ඕ සංස්කාර ධර්මයි. ඊට පස්සේ මේ පෙනෙන දේ ඇතුලේ දුව පුතා අම්මා තාත්තා සත්‍ය පුද්ගලය කියලා ත්‍රිත්‍යාස්වයන්ගෙන් නිර්මාණය වෙච්ච නිමිති තියෙනවා. ඔය සංස්කාරක ධර්ම. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාරක ධර්ම. ඊට පස්සේ මේ පෙනෙන සිද්ධිය ඇතුළේ එහෙම එහෙම බලනකොට අපිට ගංගා මෝජු ඇලතුල කඳුවැටි වපලන්න පුළුවන්. බවාස්රංගේ මෙති. මෙන්න මේ නිමිති ටික පිටිහිට තියලා මෙන්න මේ නිමිති ටිකේ මෙන්න මේ නිමිති ටික දැන් ඔබ තේරුම් ගන්න ඕන මෙන්න මේ කාරණා ප්‍රධාන වශයෙන් අනිත් කෙනාට මේව නිමිති නෙමෙයි මේ තමයි ඇත්ත ලෝකේ. නමුත් ඔබ අනුමානට සම්මා දිට්ඨිය අහගෙන තියෙනවා මේ ස්කන්ධයන්ගේ උදය වැය හරහා දිට්ඨි සුතමුත විඤ්ඤාත කියන අර්ථේ මතු කරගත්තනම් මට රූප ශබ්ද හම්බ වෙන්නේ නැහැ එහෙමනම් මේක නිමිත්තක්වත් නැහැ මේ සියලු දුක් නිදහස් වෙනවා කියලා අහගෙන තියෙන හින්දා දැන් ඔබ දන්නවා මෙන්න මේ ඇත්ත ස්කන්ධයේ උදේවැය හරහා ditthිසුත මුත විඤ්ඤාත කියන මේ අර්ථය මේ දර්ශනේ මතු කරගන්න බැරි වෙච්ච නිසා ඇති වෙච්ච නිමිති නේද මට මේ පෙනෙන දේ ඇතුලේ මේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. නිමිති කිව්වම මනස තියෙන ඒවා නෙමෙයි කෙලිම මේ සර්වග මුණ බලන්න පුළුවන් මට්ටමකම තියෙන කෙලස් ටික රූපේ මත පතිත වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔබ ඔන්න ඔය සංස්කාරයන්ගේ උදේවැය බලන්න තමන්ට හිතට ප්‍රිය මනාපම තමයි අපි කියන තරුවේ කියන්නකෝ මේ අනුමානට මෙතන තමන් දවස පුරාවට පුළුවන් තරම් තමන්ගේ ජීවිතයේ තමන්ට ළඟින්ම අහුවෙලා තියෙන නිමිති දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි රත්තරන් රිදී මුදල් ගෙදර වාහනේ තමන්ගේ අත පය මූණ ඇහැ කන දිව නාසය ඕවගෙන තමන්ගේ කුඹුරු වතු පිටි ඉදකඩ මෝතු ගංගාගෙන් ඒවේ උදේ වේ බලනවා ඒවේ උදේ වේ බලනකොට අර ස්තන්තේ උදේ වේ බලන විදිහට නෙමෙයි අපි කියමු මේක විදර්ශනා ඥානය අපි කියන දරුවා කියලා ගත්තාම මම දරුවා කියලා කතා කළා යම් හේතු ටිකක් නිසා හටගත්ත ඒ පැවැත්ම හේතු නැති වෙන දවසට නැති වෙනවමනේ. ඒකට මට දුක එනවා නේද? කාර්ක කෙනෙක් ගත්ත. මම අපි කාර්ක කියලා මෙච්චර ආසාවෙන් මේ ඇසුරු කෙරුවත් ඒක හැදෙන්න යම් හේතුවක් ප්‍රත්‍යක් නිසා හැදුණා නම් ඒ හේතුව ප්‍රත්‍ය නැති වෙන දවසට නැති වෙනවනේ. මුදලක් අත්තත් ඒ මුදල ඇති වෙන්න යම් හේතුවක් ප්‍රත්‍ය තියෙනවා හේතු ප්‍රත්‍ය නැතිව නැති වෙනවනේ ඒ වගේ තමන් ගාව තියෙන මේ තාම අපිට තේරෙන්නේ නැහැ මේ ලොකු අර්ථයක් මේක වෙනවා කියලා. නමුත් එහෙම බලපල යනකොට ලොකු අර්ථයක් වෙනවා. හරිද? ඒ තමන් ගාව තියෙන ගෙවල් දුරවල් යාන වාහන පිට කඩම් මිලමුදල් දුවා දරුවෝ කියන තේවල් වල විරාගී ඇති වෙන විදිහට මේ හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නේද දරුවෝ කියන තේ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවනේ. තාම ලොකු අදහසක් නැහැ ගිරව කියන වගේ. එතකොට හතරන් කියන්නේ මේක හේතු ප්‍රත්‍ය හටගත් එක හේතු ප්‍රත්‍ය නැති වෙනු නැති වෙනවනේ. එතකොට යාළුවා කියන්නේ ඒද මම යාළුවෙක් කියලා සුකරට ඒ කය හේතුපත්ති හටගත්ත හේතුපත්ති නැති වෙන්නේ නැති වෙනවනේ මේ ශරීරේ මම මම කියලා කිව්වට මේක හේතුපත්ති හටගත්ත එක හේතු නැතිව නැති වෙනවනේ කියලා මේ වගේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ගැන දවස පුරාම රවුමක් දෙකක් යනවා ඊට පස්සේ භංග ඥාණයෙන් බලන්න අනේ දරුවා කියලා ගත්තා මේව කවදා හරි දවසක නැති වෙන දෙයක් නේ මම දරුවා දරුවා කියලා ආදරෙන් ඇසුරු කරාට කවදා හරි දවසක නැති වෙනවන්නේ දේවල් දුරවල් කියලා මම මෙච්චර අල්ලගෙන හිටියට මේව කවදා හරි දවසක නැති වෙනවන්නේ මේ වාහන මෙච්චර වටිනවා කියලා හිතුවට මේව කවදා හරි දවසක නැති වෙනවනේ මේ මම මම කියලා හිතුවට කවදා හරි දවසක මේව නැති වෙනවනේ අර පෙන්වන්නේ අර චක්කපාල තෙරුන් වහන්සේ තමන්ට මහෝපාත කරන්නේ චක්කූනි හායන්ති මමහිතානේ චක්කූනි විච්ඡන්ති මමහිතානේ සෝතානි විච්ඡන්ති තතේව දේවෝ සබ්බම් පිටම් විච්ඡති තේමි සිතං කිං කාරණාත්වම් පාලිත පමච්ච පාලිත මමයනය කරන හැපිදෙනවා මමයනය කරන කන පිටිලෙන දවසක් වෙනවා ඒ වගේම මේ දේහෙනි සිත හැම තියක්ම පිටිනවා. තමාවෙන්ට කාරණාව මොකද කියලා ආන් ඒ වගේ මේ හැම දෙයක්ම සංකත හැම දෙයක්ම කවදා හරි දවසක පිටිල යන දේවල් නේද කියලා බලන්න. ඒ වගේම මේ හැම දෙයක්ම භය කිනක් දින ධර්මයක් නේද කියන එක ගැන පෙන්නන. අපි උදාහරණයක් එකමට ගන්නකො. ඔබට ගෙවල් වල ලොක් දාගෙන යතුරු දාගෙන වහගෙන ඉන්නේ බයට මොනවද උපේ ජීවිතේ නැති වෙයි කියලා බයට බඩු මුට්ට නැති වෙයි කියලා බයට දුවදරු නැති වෙයි කියලා බයට රණ්ඩු දී නැති වෙයි කියලා බයට එතකොට ඔය වගේ මේ හැම වස්තු වස්තුවක් කෙරේ කර්මයේ ගමනක් ගියොත් ওই වෙලේ මේ ළමයා යහතින් ඊට ගන්න කියලා බයෙන් ඒ මුදලක් තිබුණොත් ඒක කොයි වෙලේ කවුරු ගනීද හොරු ගනීද නැති වෙයි කියලා බයයි. වාහනේ ගියොත් මේ වාහනේ පුරේ හැප්පේ ඊට ගන්න මොකක් වෙයිද නැහැ කියලා බයයි. එතකොට ඔබ මේ සියලු සංස්කාරයන් බයක් හැටියට දකින්නේ. නෑ මම මේව පරිහරණය කරනවා කියන දෙයනේ බය තියාගෙන ඉන්නවා කියන එක නේද බය පරිහරණය කරනවා නේද කියලා ටික ටික දක්වන්න. ඔබ මේ ශරීරයේදී චුට්ටක් නැත්තම් මේ ඇහැ පිටේ කියලා හරි බය කන්නාඩි දා ගන්නවා, වහ ගන්නවා, පරිස්සම් කර ගන්නවා. ගස් ගල් පරවතල හැපේ කියලා මේක පරිස්සම් කර ගන්නවා. හැම වස්තුවක්ම හොඳට බැලුවොත් ඌටේ සිල්ලකේ මොන හරි දෙයක් විනාශ වෙලා Tamanට ජරාව නැමැති ඒ බය නොඒක් විදිහේ බය කැටි ගැනීම දෙකක් වෙන වටපිටාවල්මයි තියෙන්නේ. එතකොට මේ සියලු සංස්කාරය බයක් ඇටියට දකින්න. ඒකම මේ සියලු සංස්කාරයන්ගේ ආදීන හැටියට දකින්න. මේ ජීවල් දොරවල් යානවාන මේ වුණත් කවදා හරි දවසක් කැඩිලා පිටිලා විනාශ වෙන දවසක් එනවනේ. මේ එක්ෂණිකව නෙමෙයි. Tamanට පේන මට්ටමේ. ඔය විදිහට පුළුවන් තරම් ඔබට මේ ඇත්ත වෙච්ච ලෝකේ හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත බව මේව නැති වෙලා යනව නේද කියන එක, පිටිලා යනව නේද කියන එක මේ හැම දෙයක් නිසාම ඇයි මම මේක රකින්නේ? මේක කළාම මේ බය මේ තාත්තෙන් නේද? ඒ කියන්නේ මේක බයකින් තියෙන ධර්මයක් නේද කියලා අපේ මොහොන තියෙනවනේ. බයක් ඇතියෙන. ඒ වගේම මේවන් නිසා මේ මේ මේව තුලද ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස් එන්න පුළුවන්. දැන් මේව ආදීනව දකින්නේ. ඒවා රකින්න මටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා එතකොට යම් වෙලාවකදී මේ දේවල් වලින් මම මිදුනොත් මම මිදෙන්නේ මේ බයෙන් නේද මේ පිටින දේ නේද මේ පළු දෙන දේ නේද කියලා මේවට මිදීම කැමැත්ත ඇති වෙන විදිහට ඊගාවට ආදීනව ඥානය උදේ විඥානේ භංග ඥාන පස්කොටේ ආදීන ඥාන මුචිත කමිකා එතකොට පටිසංකාර ඥාන කියන නුවණින් මෙනෙහි කරලා බලනවා මොකද ඉවරට සාපේක්ෂව ඒ කියන්නේ මේ දේවල් මෙච්චර දුක නම් මෙච්චර බය නම් මෙච්චර ආදීනව නම් මේ හේතු නැතුව නැති වෙන දේවල් නම් මේ තියෙන්නේ මේක තියාගෙන මට කවදාවත් සුවපත් වෙන්න පුළුවන්ද කියලා ඔබට හම්බ වෙන දේ තුල හැම එකක් කරබියව නිකමට නිකමට මානසිකාරය කර කර ඉන්න. මහා ගැඹුරු ආර්ථික නෙමෙයි මේ කියන්නේ. හැබැයි අඛණ්ඩව කරා. ජීවල් දුරවල් යානවා ඊටකඩ මිලමුදල් දුවා කරපු සුබ විදියට හිතන්නේ නැතුව යථාර්ථවාදීව ඒව හේතු ප්‍රත්‍යයෙන් අටගත දේවල් මේව පිටෙන්න පුළුවන් දේවල් මේවෙන් දුකෙන්න පුළුවන් දේවල් මේකේ බයෙන්න පුළුවන් දේවල් මේවා මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ආදීනවා කියන දේවල් දැන් මේකෙ මිදුනොත් ඉතින්ද තියෙනවනම් මේ ප්‍රශ්න වලින් නේද මම මිදුනේ ඈ කියලා මේක හොඳට තුලනය කරන්න මේ මේ දේවල් නේද එහෙනම් මම පරිහරණය කරන්න එතකොට මේ විදිහට මේ නුවණින් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් ගඩක් ඇටිට බලන්න. ඔබ දැන් ගන්නවා පංච උපාදාන ස්කන්ධය කියනකොට මට මේ ස්කන්ධයන් උදේවැය හරහා ත්‍රිසුතමුත විඥාතයෙන් ධර්මතාවය උපදවා ගන්න බැරුව ඒනදී ඇතුලේ රූපයක් දකිමින් රූපයේ විඳින්මින් රූපය හඳුනමින් රූපය ගැන හිතමින් රූපය දැනගනිමින් ඉන්නවා කියලා කියන්නේ මම අනිත්‍ය වූ දෙයක් පරිහරණය කරන මම දුකට බැසගෙන ඉන්නවා මම ජරා මරණයට බැසගෙන ඉන්නවා මම රෝගයක් පරිහරණය කරනවා පීඩාවක් පරිහරණය කරනවා අතුලෙක් එක්ක ඉන්නවා වදකෙක් එක්ක ඉන්නවා නේද මොකද මේ දුකයි දුක් ඇති වෙන හේතුවයි ටික ඔක්කොම ඇතුලේ නේද මම ඉන්නේ මේ ඉන්නවා කියලා කියලා බලන්න. එහෙම බලනකොට බලනකොට ඔබේ හිත નિરાයාසයෙන්ම નિરાයාසයෙන්ම මෙන්න මේ දර්ශනීය පැත්තට නැඹුරු වෙනවා කැමති වෙනවා. මෙහෙම බලන්න බලන්න බලන්න බලන්න ඔබට මේ ස්කන්ධයන්ගේ උපේවය හරහා විත්තිසුතමත විඥාත කියන ටික ඇති කරගන්න හිතට හයි එනවා. ඒකට මේ විපර බවක් ඇති වෙනවා. ඒකයි පංචඋපාදානස්කන්ධය අනිත්‍ය හැටි දුක් හැටි අනාත්ම හැටි මෙනෙහි කර කර ඉන්න කෙනා සෝවන් වෙනවා කියලා කියන්නේ මේ දර්ශනය ආගත්ත කෙනාට. එහෙම කරනකොට කෙලෙස් අඩු වෙනවා මේ දර්ශනයට හේතු තියාගන්න පහසුයි. ආපහු ඔබ පංචඋපාදානස්කන්ධය ඔය විදිහට බලනකොට බලනකොට බලනකොට තව ටිකක් කෙලෙස් බර අඩු වෙනවා මේ දර්ශනේ තව ටිකක් හොඳට පැහැදිලි. මේ පංචඋපාදානස්කන්ධ ලෝකයේ තුල සෝවන් සකදාගම් වෙන එකක් නෑ. එතන අතහැරෙන්න අතහැරෙන්න ඔබ පිළිතුර දීනවා මේ ජීකබෝ. ඒ නිසා ඔබට මේ දර්ශනය අමාරු නම් සමානට හම්බ වෙච්ච දේ දැන් මේ අපි ජීවත් වෙන දැක්කේ දකින්න පංචපදස්කන්ධ ලෝකේ. පංචපදස්කන්ධ ලෝකෙම තියෙන්නේ අවිද්‍යාව ඇතුළේ කියන එක දකින්න ඕන. අවිද්‍යාව ඇතුළේ කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පිටංගේ උදේවැය ඇතිවීම නැතිවීම හරහා දික්කිසුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ ඇත්ත ඇති ඇති දකින්ද බැරි උණු නිසා නොදන්නාකම නිසා මේ ආශ්‍රව අන්නේ ආශ්‍රව නිසා අපිට මෙහෙම එකක් හම්බෙලා තියෙනවා. කියනකොට මුළු ලෝකෙම අවිද්‍යාව නම් කෝෂය ඇතුලේ තියෙනවා. ඔබගේ පැවැත්ම අද ආශ්‍රව සහිත භූමියක් රසාසවයි. ඒකයි ලෝකේ හැම දෙයක්ම කියන සාසවය කියලා. සාසවය කියන්නේ ආශ්‍රවයෙන් අරමුණු වෙච්ච දේවල්. ඒ නිසා මේ දර්ශනීය බැරි හැම කෙනාම අප්‍රමාදීව වැඩ කටයුතු කරනකොට පොල් ටික ගන්නකොට බලන් ටිකන් හොදනකොට එතකොට ගිය අතු ගන්නකොට කෑම ටික බෙදනකොට මිදුල අතු ගන්නකොට ජීවල් දුරවල් දුවා දරුව කරලා කී දේවල් සිහි වෙනකොට ඒ කළ කී දේවල් වල විරාග ස්වභාවයට බලන්න ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැතිව නැති වෙන දේවල් ඒවා පිටින දේවල් ඒවා පළුදු වෙන දේවල් හැටියට ඒව නිසා බයක් උපදින හැටියට ඒව නිසා ඒවේ ආදීනව ඒව නිසා තමන්ට ඇති වෙන ආදීනව ඒවේ මෙදීනේ යහපත්කම එතකොට මේ මේ විදිහට මෙදීනේ කැමැත්ත ඇති වෙන තාක් ඔබ මේක කටයුතු එතකොට අන්නේ මුංජිත කම්මේ සහ ඥානේ ප්‍රතිසංකා එතකොට තමයි යාට මේ පැත්තේ නිවන එකට ගලපලා බලන්න බෑ. එතකොට තමයි ඔබේ මනස සංකාර උපේක්ෂා ඥානය කියලා මේ දේවල් දුරවල් ඥාන වහන ඉඩකඩම් කියන්නේ බුද්ධ උපේක්ෂා වෙන කතියක් එන්නේ. සංකාර උපේක්ෂා ඥානය කියලා. අන්න එතකොට ඔබට මෙන්න මේ සත්‍යානුලෝමික ඥානය ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන කතිය හොඳට වැටෙනවා. අන්න ඒ මට්ටමට ඔබ එනකොට ඔබට පුළුවන් කිලිම ලෝකෝත්තර නුවණ කියලා කියන්නේ මෙන්න මේ උද්‍යව විඥාණයට හිත තියන්න පුළුවන්. මේ දර්ශනයට හිත තියන්න පුළුවන්. ඒක අමුතුවෙන් අමාරුවෙන් ගැඹුරු නෙමෙයි ඉන්න ඉන්න තැනක තමන්ගේ ලෝකයේ ස්ථීර කියන දේක් තියෙන දේක් අසුරු කරනවා ගොඩාක්කල් පරිහරණය කළ හැකි මේක අරගෙන සුවපත්තු නැහැ කියන ඇංගිලීකම යටින් කැපෙන මැකෙන විදිහට අන්න අර බලන එකට තමයි ওই නව මහ විදර්ශනා ඥාන කියලා කියන්නේ. විදර්ශනා ඥාන කියලා කියන්නේ අපිට දුව පුතා ගෙවල් දොරවල් කියලා හම්බ වෙන තේ තුලම ඒවේ ආදීනෝ ස්වභාවය කැටි වෙච්ච විදිහට බලන්නේ. ඒක තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක්ඛයක් රෝගයක් කුලක් ගඩක් ඇටි හිතන්න කියලා කිව්වේ. ඒ ඔය අනිත්‍ය දෙයක් දුක්ඛයක් රෝගයක් කුලක් ගඩක් කියලා හිතන්න කියපේකම තමයි නව මහ විදර්ශනා ඥාන කියලා අපිටකින් එන්නේ. ඕකටම තමයි තව පැත්තකින් ගිරිමානන්ත සූත්‍රයේ දස සංඥා කියලා කියන්නේ. දස සංඥා වලින් එන්නේ ඔය ඕගොල්ලෝ ඉන්නවනම් ওই දස සංඥා තුල තමයි ඉන්නේ. ඕක කරනකොට තමයි සංකා රූපේක්ඛා ඥානෙ සත්‍යාවනමික ඥානෙ කියලා මේ මාර්ග කියලා මෙන්න මේ වගේ දර්ශනයක් වඩන්න පුළුවන් තරකට ඕගොල්ලන්ගේ මනසපත් වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා මේක අහගත්තාම ඒ සංස්කාරයන් තක්ගාලා නිරපේක්ෂ වෙලා සංස්කාරයන් අතහැරලා දාලා ඒ උපේක්ෂා ස්වභාවයක් ඇති කරගෙන කෙලින්ම මේ දර්ශන තීරතිල වඩන්න පුළුවන්. එයා කෙලින් මේකකට යතුයි. එහෙම බැරි කෙනා සංස්කාරයන්ගේ උපේක්ෂා වීමෙන් උනක් හැදෙන විදිහට සංස්කාරයන්ගේ ආදීනව බැලිය යුතුයි. ඒකට ඔගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි ඔගලන්ට තමන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ වටපිටාවේ ඒ හරවත්ව පෙනෙන කම අතහැරලා අපි ඉන්නේ හිරකූඩුවක් ඇතුලේ කියන එක පෙන්වන්න. ඈ කවදාවත් කිසිම දවසක සුවපත් වෙන්න බැරි, පරෝල ඉවර කරන්න බැරි ඒ පැවැත්ම තුලයි මේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ ඇතුලේ ඉන්නේ කියන එක පෙන්වන්න ඕන. ඔන්න ඔය ටික ගොළොත් කරනකොට මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේ වේදනා නුවණ වඩා ගන්න පුළුවන්. අර විදිහට විදර්ශනා ඥාන වඩාත් කලින් කලට මේ ස්කන්ධයේ උදේවය බලන්න. එතකොට ওই විදිහට මේ මාර්ගයේ දැරිකෙන විදර්ශනා ඥාන ටික විදර්ශනා ඥාන කියලා කිව්වෙම අපිට හම්බෙච්ච දුවා පුතා රණ්ඩදී මුතුමනේ කිවවදවල් මේ මම කියන ටිකේ තමයි ඇතිවීම නැතිවීම බලන්නේ ඒවැය තමයි පිටීම බලන්නේ ඒවැය තමයි බයක් ඇති කරගන්නේ ඒවැය තමයි ආදීනව බලන්නේ ඒවැය තමයි විදීම ඇති කරගන්න කැමති වෙන්නේ ඒවැය තමයි මේ කිරල මරල සාපේක්ෂව බලන්නේ ඒවැය තමයි උපේක්ෂාව වෙන්නේ තමන්ගේ මනස ආන්ගේ මට්ටමට මනස උපේක්ෂා වෙන මට්ටමකට ගන්න පුළුවන් වෙනකොට ඔබට පුළුවන් මේ පැත්තේ මේ දර්ශනය ඕන තමයි අපිට යන්න වෙන්නේ ඒ නිසා ඒකාන්තයෙන් බය නැතුව නිවන් මඟ කියලා මොනවා මොනවා හරි දෙයක් කරන්න එපා. මෙන්න මේ කියපු ටික හරියට කරන්න ඒකාන්තයෙන් ඔබේ නිවීම ඔබේ මිදීම මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට නිවන කියලා කියන්නේ වෙන මොකුත්ම නෙමේ මොකක්ද මේ තණ්හා නිරෝධයට. තණ්හා තව පැත්තකින් බලන්න හොඳට තණ්හා තණ්හා නිරෝධය කියනකොට මේ තණ්හා නිරෝධ උනේ වෙන මොකුත් ඉඳ නෙමෙයි. තණ්හාව ඇතිවෙන්න තියෙන හේතු නැතිවීමෙන් තණ්හාව නැති කියලා මිසක මේ අවස්ථංග මාර්ගයෙන් කළේ තණ්හාව ඇති වෙන්න තියෙන හේතු ටික තමන්ගේ මනසින් ගියත් කළා දාන එක. තමන්ගේ මනසට ඇහැ රූප චක්කු විඥාන කියන ටික නැති කරන එක. බලන්නකෝ අර ත්‍රිත්‍ය සංයුත්තේ තියෙන්නේ ඇහැ ඇතිකල්ලි ඇහැට පැමිණ ඇහැ අසුරු කරගෙන මේ බඳු උපදිනවා. රූපය ඇතිකල්ලි රූපයට පැමිණ රූපය අසුරු කරගෙන මේ බඳු උපදිනවා. කන ඇතිකල්ලි, ශබ්දය ඇතිකල්ලි ඕවා කියන කෙනාට තමයි දෘෂ්ටි තියෙන්නේ ප්‍රශ්න තියෙන්නේ. ඇහැ නැත්තම් රූපේ නැත්තම් කන නැත්තම් ශබ්දේ නැත්තම් ප්‍රශ්න නැහැ. එතකොට චිත්තසුතමුත විඤ්ඤාතය කියන ටික තියෙන කෙනාට ඇහැ රූප කන ශබ්ද කියන ඒවා ගැන ඒබඳු නිමිති නැහැ. බලන්න බුදුජානන් වහන්සේ අනේක જાති සංසාරම් කියන එකේ තණ්හාව නැති කර හැටි පෙන්වුවා. විසංඛාරගත චිත්තං තණ්හාන කය පච්චක. මේ විසංඛාර ස්වභාවයෙන් ගියා වූ සිතෙන් තණ්හාවගේ ක්ෂය වෙච්ච කම අවබෝධ කරගත්තා. එතකොට සංස්කාර පිළිහාගර තණ්හාව නැති කරනවා කියන එකක් නෑ. ඔබ සංස්කාරයන්ගේ උපේක්ෂාගෙන නුවණක් හදාගත්තාම සංස්කාර නිරුද්ධ වෙන මේ ප්‍රතිපදාවට ඉඳ තියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විසංකාරගත මනසක් හැදෙනවා. ඒ තුලින් තමයි තණ්හාව සම්පූර්ණ ක්ෂය වෙන්නේ. ඒ නිසා ඔන්න ඔය ටික තමයි මට ඉතින් කියලා දෙන්න තියෙන්නේ. මේකේ තව මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. නොතේරිච්ච තැනක් හෝ සමහර ස්කන්ධයන්ගේ උදේවය ඇහෙන කලන විතරයි කියුව ආයතන ටිකක්ම තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න හරි බැරි වුණොත් ඒ අපි නිවන් දකින්න බැරි අපහුගේ හින්දා නෙමෙයි අපේ මනසේ අද දවසේදී නීවරණ ධර්ම වැඩි හින්දායි. ඒ වගේ වෙලාවකදී ඔබ අඛණ්ඩව අර විදර්ශනා ඥාන වඩන්නකො විදර්ශනා ඥාන කියනකොට ඇස් දෙක වහගෙන එකම තැනක ඉඳගෙන කරන එකක් නෙමෙයි සංස්කාරයන්ගේ උදේවැය සංස්කාරයන්ගේ බංගේ සංස්කාරයන්ගේ බයිතුපට්ඨා ඥාන සංස්කාරයන්ගේ ආදීනෝතික බලලා සංස්කාරයන්ගේ මෙතන මෙතේමත් කැමති තැන දක්වා ගන්න මනස. සංස්කාර කියලා කියනකොට තම මම කියන තැන ඉඳලා මගේ ඇහැකන දිවනාසය ශරීරය අත්පය කියන තැන ඉඳලා ගෙවල් දුරල් යහන වාහන ඊට කලින් මිල මුදල් දුවා දරුවෝ ගෙවල් එතකොට පුද්ගලයෝ සත්වෝ ඉරහඳ කස්කල් කියනවා තමයි සංස්කාර ධර්ම. ඔක්කොම තියෙන්නේ මෙන්න මේ රූප ශබ්ද කියලා අහුවෙච්ච මනසත් එක්ක අහුවෙච්ච දේවල්. ඒ රූප ශබ්ද කියන ටික අහුනේ අපිට අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ මේ ස්කන්ධයන් උදේ වෙනව ගන්න පැවැත්ම මතයි. හරි. එතෙන් තිත තියලයි අර දර්ශනයේ තිත තියලා හැම වෙලේම පංච උපාදාන ස්කන්ධය කියන්නේ අනිත්‍ය දින දුක්ඛ භෝගයක් මේ පැවැත්ම කියන්නේ ඒකාන්තයෙන් නිරෝගී එකක් නෙමෙයි. නිරෝගී දර්ශනය මෙන්න මේකයි කියන තැනට මනල තමයි කටයුතු කරන්නේ. හරි. මොනවා ප්‍රශ්න තියෙනවා නම් මොන කෙනෙකුට අහන්න පුළුවන්. අවසරයි සත්තර ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලු දෙයක් අහගන්න ඕන ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේට ඇහෙනවද සම්හාංශ ඇහෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඇසේ රූපේ චක් විඥානයේ තුන ස්පර්ශයෙන් අපි පෙනෙනවා කිව්වහම රූපේ හමු නොවි පෙනෙන දේටනේ අපි සිතන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අපේ සිතීම් කීම් කරනකොට මේ ආශ්‍රව ඇසුරු වෙනවා නේද ස්වාමීන් වහන්සේ අපි ප්‍රඥාප්තියකින් නේද ඒ ගැනත් හිතන්නේ. එතකොට ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ සමුද්‍රයට වත්තබා ගන්න දැන් ආශ්‍රව කියන එක අවිද්‍යාව නිසා හටගන්න එකක් ආශ්‍රව වලට හැම වෙලාවෙම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම තිබුණොත් තමයි අපිට ආශ්‍රය ආශ්‍රය වැඩෙන්නේ. අපි නිකන් උදාහරණයක් ඇටියට ගන්නද දැන් රාම රූප දෙකම යෙදිලා වැය වෙලා අපිට පේනවා කියන්නකො. දැන් තමන්ට පේන දේ මිසක තමන්ට පේන දේ බහැර රූපෙ නෙමෙයිනේ. ඔව් ඔව් එන්න සමහරවිට හොඳට දැක්කා ඒකයි මේක හරියට ඒ විදිහට බලාගෙන වෙන්න ඕනේ මම කියන්නේ. ඒ එහෙම නැත්නම් මට පේනවා මට පේන්නේ උනට රූපේ නේ කියන තැනක පේන අපේ අනුසය වෙනවා හරියට උදේ වේ බලාගෙන හරියට. ඒ කියන්නේ තමන්ට තාරි මට තමයි පේන්නේ පේන්නේ උනට රූපේ නේ කියන තැන අනුසය වෙන්න පුළුවන්. ඒ හින්දායි ඉතින්ලාම බලාගෙන ඉන්නේ ඇහැ ගැටෙනවා රූපෙට උනද බාහිර රූපේ. රූපේ ඇහැට ගැට එතෙන්ට ඊට අනුගතව හිත උපන්නා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා මේ නාම රූප දෙක නිසා අපේ වුණා කියනකොට බහැර ඉඳලා තමන්ගේ පැත්තට දැන් පෙනෙනවා කියන සිද්ධියක් ඇතිලා මේ තියෙන්නේ එතකොට මේ බහැර රූපේ මට පේනවා කියන සිද්ධියක් ගන්න බෑ ඇහැ රූප වැය වෙලා තමන්ට පේනවා එන්නේ එහෙම ඒ පේන දෙයට දැන් සමන් හිතින් කිං කිං කරනවා එහෙම. මේ හිතින් කින් කිරින් කරන ඒව කර්ම තමයි. එතනත් හිතනවා ඒක කර්ම. ඒක චේතනානේ. හිතන්න කියන කරන්න පුළුවන්. හැබැයි අපි වෙන දෙයක් බලනකොට එයා දන්නවා දැන් අර ඉස්සෙල්ලා හේතු ටික නිසා මට පෙමුණු දෙයක සංහිතින් කින් කිරින් කෙරුවේ. දැන් වෙන දෙයක් පේනකොට ඉස්සෙල්ලා පෙවුන එකට මොකද වෙන්නේ? ඒක නැති වෙනවා. ආ නැති වෙනකොට කර්මච්ඡයයි. අපි කර්ම වෙන්නේ මෙන්න මෙහෙම. අපි වෙනකට කොහොම දෙයක් දන්නේ නැතුව මේ පේන්නේ රූපේ බැහැර තියෙන රූපයක් කියලා නේ පිළිගන්නේ. අපි පේන තියෙන රූපේ හිතනවා කියනවා කරනවා. එතකොට වෙන්නේ ඇත්තකට ගියාම අපි හිතපු රූපේ අහවල් කෙනා හෝ තේ අන්න අතන තියෙනවා කියලා නිමිති හිටිනවා. ඒ කර්ම රැස් වෙනකොට ගති ආගති දෙක හිටිනවා. අහවල් තැන ඉඳලා ආවේ අහවල් තැනට යන්නේ කියලා. බහැර රූපයක් ඇසුරු කරන්න ගියාම තියෙන දෝෂේ තමයි අහවල් තැන ඉඳලා ආවේ අහවල් තැනට යන්නේ කියලා ගති ආගති. ආපු ගියපු තැන් වල නිමිති හිටිනවා. නමුත් අපි නිකමට කියමු දැන් මේ දර්ශනේ ඔබතුමිය අනුරාධපුරයට ආවා කියලා හිතමු අපි ඔබතුමිය දන්නවා දැන් හිතන රූපයක් ගත්තාම මහතය කියන්නකො ඒ ඇහැට ඒ රූපේ ගැටුණ රූපය ඇහැට ගැටුණා හිත ඊට අනුගතව උපන්නා ඒ නාම රූප දෙක නිසා පෙවුණා පේන දෙයට අනේ මේ මහසෑය නේද කියලා ඔබතුමිය දැන් ඔබතුමියට පේන දෙයට නේ ඔබතුමිය හිතන්නේ නේ හිතලා අනේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑය සාදු සාදු කියලා වන්දනා කළා. යන්නකො. ඔන්න ඔබතුමී එතන අහකට යනකොටම ඔබතුමී දන්නවා දැන් ඇහත් රූපය දෙක බෙන්නකොට ස්පර්ශය බෙදෙනවා. ස්පර්ශය කියනකොටම නාමස්ක නැතිව නාම රූප දෙක පිනින දේ නැති වෙනවා. එතකොට වෙන දෙයක් පේනකොට ඔබතුමී දානවා ඉස්සෙල්ලා පෙවුණු ටික ඒ හේතු නැතුව නැතිව ඉතින් හේතු ටික කියලා මට දැන් වෙන දෙයක් එක්ක. එනවා කියන එකපාර නෑනේ. ඔව් එතකොට කලින් දැකපු දේ සිහි කරනකොට ඔබතුමියට එන්නේ මම මේ කලින් දැකපු අත්දැකීම සිහි කරනවා නේද? තියෙන දේ සිහි කරනවා නෙමෙයි වෙන්නේ ඔබතුමියට. කලින් දැකපු අත්දැකීම සිහි කරනවා නේද? මම මේව සිහි කරනකොට හේතු නිරුක්ත වෙලා නේද කියලා කියනවා. ඔව්. එතකොට ඔන්න වෙන තැනකට ගියාම ඔන්න වෙන තැනකට ගියාම දැන් අපි ඊට පස්සේ ඔබතු මෙතනින් ගියා පොළොන්නරුව කියන්නකෝ. දැන් ඇහැ එතන තියෙන රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා ඒ හේතු ටිකනිතා පෙනෙනවා. පෙනෙන දේට ඔබතු මෙහෙම කියලා වදින. ඔබතු මේ දහ පොලකට ගිහිල්ලා හරි ආවොත් අන්තිමට එතන එතන පෙනෙනකම හදාගෙන පෙනෙන දේට හිතින් කිං කිං කරලා තියෙනවා. ඒහි විරියතු නිරුක්තනකට පිනෙන දේ නිරුක්ත වෙනවා කියනවා. හැබැයි මම කලින් දැකපු අහපු ඒ අද්දකේ හිතේ අද්දකේ මට තේකල නැහැ කියලා නුවණක් තියෙනවා. මිසක එයා තියෙන අනුරාධපුරයේ කියන එකක්වත් තියෙන පොළොන්නර රෝ කියලාවත් සිහි කරන්න තියෙන නිමිත්ත කම්ප වෙන්නේ නැහැ එයාට. ඒක තමයි. කර්ම ශර වෙනවා එතකොට නැත්නම් ඒ හිතපු කීප කරපු දේ කර්ම වුණාට ඉතින් කින් කිරින් කල කබල නිමිත්ත නිරුද්ධ වෙනකොට ඉතින් කින් කිරින් නිරුද්ධ වෙනවා අපි හිතෙන් කින් කිරින් කළොත් රූපකට වේදනා සංඥා සංකාර විඥානයකට ඒක ඉතුරු වෙනකොට ඉතින් කින් කිරින් ඉතුරු වෙනවා කොහොමද ගොඩාක් තියෙන ඔබ වහන්සේනවත් ලොකු ගැටලුවක් ඔක තිබුණා ස්වාමීන් වහන්සේ. ඊට දවසක්ම බණ අහනකොට අද හොඳට පැහැදිලි වුණා සමනස ගොඩාක් තේම බාහිරට ඒක තමයි. තව කාටවත් ප්‍රශ්න තියෙනවද? එතකොට අපි නිතරම තව කෙනෙකුට මේ විදිහට බණ කියන නිවැරදි මාවතකට පෙන්වන්න පුළුවන් නම් ටික ටික හරි මේ දර්ශනේ ලෝකෙට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ හරි දර්ශනයක් එනකොට මේ කාකුට නගන්න එක දැනගන්න කොහොමද වාද කරන එක නැති කියලා. ඒක මොකද මේකේ තියෙන වටිනාකම තමයි මේ ක්‍රමයේ ඉගෙනගෙන ටිකක් දුර යනකොට ගොඩාක් එක තැනක මනස පල් වෙන්නේ ඉක්මනට මේකේ ප්‍රතිඵල තේරෙනවා. ප්‍රතිඵල පැහැදිලි වෙනවා. ඒ නිසා නොබෝ කලකින් අනේ මොනතරම් මේක ඇත්තක්ද කියන වගේ මේ දැනකින් Tamanටම පේනවා. තව ප්‍රශ්න තියෙනවද? Thank you. කට්ටියට තේ දවතර ස්වාමීන් වහන්සේ මම එනවා දැක්කේ. ආයෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් මේ දැන් අපි ආයතන පහක් ගැන කතායක් ගැන කතා කරා. අපිට මේ වන ආයතනයේ මුල් කොටසේ මේ ප්‍රතිපදාව මොකද ඒක ඒ වන ආයතන සම්බන්ධ වෙන සිතුවිලි අරමුණු කෙරෙහි අපි මොකද මේ කියවන්නේ? සම්ප්‍රප්පරතර ස්වාමීන් වහන්සේ පසත්තරේ. මරායතේදී වෙන්නේ ඒ විදිහම තමයි. ඒ කියන්නේ මානසින් ධර්මාරම්මණයන් සිහි කරනකොට මනසින් ධර්මාරම්මණය සිහි කරනකොට ඒ ධර්මාරම්මණය සිහි කිරීම නිසා මනෝවිඥානය උපදිනකොට ඒ මනෝවිඥාන සිතේම අර ධර්මාරම්මණය විදිමින් හඳුනමින් හිතමින් නාම කියලා කොටසක් පහළ ඒ හිතේ නාමයි අර ධම්මායතනය දෙක නිසා මනෝ විඥානයක් උපදිනවා. කියන්නේ ජීතර උද්ගලයේ සත්‍යයේ කෙනෙක් කියලා දැකපුවහපු දේවල් ගැන දැනුමක් ඇතිවෙනවා. එතකොට මනසින් මේ ධර්මාරම්මණයන් සීකල දැනගත්ත නේද කියලා ඒ කියන්නේ විඤ්ඤාත බව දැනගත්තා කියලා අපි දන්නේ නැතුව අපි ධම්මායතන යනවා යනවා ඒ කියන්නේ පැහැර තියෙන gedara තියුණා පැහැර ඉන්න ළමයේ තියුණා පැහැර තියෙන වස්තුවක් තියුණා කියලා යනවා ඕක තමයි මාර්යාගේ බිම පංචපදස්කන්ධ ලෝක නමුත් ඔබට මේ මනසින් මොන හෘදයක් සිහි වෙනකොට මනසින් ධර්මාරම්මණයන් සිහි කිරීම තුළින් මේ පොදු දැනගැනීමක් ඇති වුණා නේද කියලා පෙන්නකොට ඔබට ඔබේ සිතුවිලි විකිරීම වශයෙන් දැනගත්ත කමක් කියන එක ඇති වෙනකොට දිත්තේ මේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්සන් වෙනවා. ඔබට බහැර කෙනෙක් සිහි වුණා, බහැර ළමයා සිහි වුණා, ගෙදර සිහි වුණා, තව කෙනෙක් සිහි වුණා, දෙයක් සිහි වුණා කිව්වොත් අන්න ආශ්‍රව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපෝ කර්ම වලට ගිහිල්ලා විඥාණය නාම රූප දෙකේ අපෝ පිටලා නමුත් ඔබට විඤ්ඤාතේ විඤ්ඤාත මතම් වෙනකොට මනසින් ධර්මාරම්මණය සිහි කරනකොට ඒ ධර්මාරම්මණය සිහි කිරීම නිසා උපදින සීතේ ධර්මාරම්මණය විදිමින් අඳුරමින් හිතමින් නාම ධර්මයේ දෙනකොට ඒ නාම ධර්මයි ධම්මායතනය දෙක නිසා ඔබට දැනුමක් ඇති වෙනවා සිහි කරපු විදිය ගෙදර ළමයා මිනිස්සේ උදේ කෑපුවක දවල් කාපු එක කියලා. එතකොට බුදු පෙන්වන්න තියෙන්නේ සිහි කරන්න තියෙන්නේ පැහැර කෙනෙක් සිහි වුණා පැහැර දෙයක් සිහි වුණා කියන තැනටපත් වෙන්නේ ඉස්සෙල්ලා මනසින් ධර්මාරම්මණයෙන් සිහි කිරීම නිසා මේ ජනුමක් ඇති වුණානේ කියන එක මනස ධර්මාරම්මණයට ගැටුණු නිසා මනෝ විඥානය උපදිනකොට ඒ මනෝ සම්පස්ය නිසා ඒ හිතේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඇති වෙලා ඒ නාමයි ධම්මයි කියන දෙක නිසා නේද මේ වගේ දැනුමක් ඇති උනේ කියන එක තමයි. එහෙම නැත්නම් ඒක කෙටි කළා මනසයි ධර්මාරම්මණය මනෝවිඤ්ඤාණය නිසා ඇතිවෙච්ච දැනුමක් නේ. මනසයි ධර්මාරම්මණය මනෝවිඤ්ඤාණය නැති වෙනකොට නැති වෙනවනේ කියලා බලනවා බහැර කෙනෙක් සිහි වුණා කියන පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ඔබේ ස්වාමීන් වහන්සේ මට ඇත්තටම ගැටලුව දෙන්නේ දැන් අපි පහතර උපයකට පහළලා හිතනවට වඩා නෑ තමාගේ හිත ඇතුළේම හිත සිතුවිල්ලක් නෙමෙයි පහළ වෙන්නේ. එතකොට දැන් මේක සිතුවිල්ල දැන් අපිට පැහැදිලි ස්වාමීන් වහන්සේ කිව්වම මේ අර හිතපත් චිප් එක ඇතුළේ දැන් සිතුවිල්ල සිතනකොට සිතන කෙනෙකුත් මේ අවස්ථාවේදී ඉන්නවනේ. දැන් මම නේද මේ හිතන්නේ මේ විදිහට කියලා. එතන එහෙම එහෙම සංකප්පමාත්‍ය ඉන්නේ මෙතනදී දැන් මේ මේකේ පුද්ගල භාවයෙන් කරන දේ තාම පුද්ගල භාවය තියෙනවා. ඒ පුද්ගල භාවය නිසා කරන වැඩ පිළිවෙල පුද්ගල භාවයම නැති වෙනවා. ඔබතුමා ආරම්භයේම පුද්ගල භාවය නැතිකම් බලන්න එපා. හරියත් වෙච්ච දවසට පුද්ගල භාවය නැති වෙන්නේ. එතකම පුද්ගල භාවය නිසා කරන වැඩ පිළිවෙලෙන් පුද්ගල භාවයම නැති වෙන තැනට එන්නේ. විශේෂයෙන් මේ මානසින් ධර්මරමණ මේ මේ කරන්නේ අපි ආශ්‍රයක්ෂේත්‍රයි. ඔබතුමා ওই විදිහට දැන් කරනකොට පුද්ගල භාවය නැති වෙන මේ ආශ්‍රයක්ෂේත්‍රයි. අපි කතා කළානේ. ඔබතුමා ওই විදිහට අම්මා තාත්තා දුව පුතා කියලා අර නූපන් ආශ්‍රය ඉපදෙන උපන් ආශ්‍රය වැඩි වෙන විදිහ සිතුවිලි වැදෙන්න ඉඩ නැහැ. ඒකයි දැන් අපි මේ කරන්නේ. ওই විදිහට පෙන්වන්න පුදුච්ච ගමම්ම නූපන් ආශ්‍රය උපදින උපන් වැඩෙනවා. ඔබතුමාට මේ දුව පුතා ගෙදර කියලා මනසේ නූපන්න කොට තව උපදිනවා උපන්න කටි ටිකක් තියෙනවා ඒව වැඩෙනවා. මේ මනස ධර්ම රමණ මනෝවිද්‍යාවනිස දැනගත්ත කමනේ කියලා ඔය දැනගිය පුද්ගල භාවය ඇති කරන්න දෙන්නේ ආශ්‍රයක්ෂය කරන්නේ ආශ්‍රය කියන්නේ ආශ්‍රයයට එතකොට ඒ ආශ්‍රය ඕක සමස්තයක් හැම ආයතනයක් කරාම ඔබ මේ ඉක්ටි සුතමත විඤ්ඤාත කියන ටිකෙන් බලන්නේ මන ආයතනේ වගේම තමයි ඔබ ඇහෙන් යමක් පිළිනකොට ඒකෙන් ඒකෙන් බැලුවෙත් මොකෙද්දද මේ පුද්ගල භාවය නැති වෙන්නේ නෙමෙයි ආශ්‍රේක්ෂයටයි. දැන් අපි දැක්කනේ රූපය අනුව ගියොත් සංකාල එක්කම ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් මිනිස්සු පුද්ගලියෝ ගස්කල් කියලා මේ සංස්කාර නිමිති ගොන්නක් එනවා. මුළු ලෝකයක්ම ආශ්‍රවයට නැවෙනවා. ඒ විදිහටම මනසෙනොත් මේ මනස් කියන්නේ ධර්මාරමණය මනෝවිද්‍යාව නිසා ඇතිවෙච්ච දැනුමක් නේද කියලා බලපු ගමන් වෙන්නේ ඔබතුමාට ආශ්‍රයක්ෂ වෙනවා. ඒ කියන්නේ එතනින් එහාට ආශ්‍රව කියන්නේ ඒක නොදක බහැර කෙනෙක් හෝ දෙයක් කියලා රැවටිච්ච ගමන්ම අර එහෙම රූපේ දැක්කා වගේ ඒ ඉන්න කෙනා ඊටපස්සේ අර සිතුවිලි වැල් වැල් වැල් ගිහිල්ලා රාග දේශ මොකෙලෙත් ඇති වෙනවා නැත්නම් ආශ්‍රයක්ෂ වෙනවා. මේ ආශ්‍රව ධර්ම නූපං ආශ්‍රව උපදින උපං ආශ්‍රව වැඩෙනවා. දැන් මේ විදිහට පෙන්නකොට මොකද වෙන්නේ? එන්නේ එන්නේ එන්නේ බහැර පුද්ගල සත්‍යෝ ඉන්නවා ඉන්නවා කියලා අසුරු කරපු හොෝගේ වෙනවා පුතුමාට. මනසින් සිහි වෙනවා මිසක එන්නේ එන්නේ ඇත්ත තේරෙනවා මම මානසික ධර්මාරමණ සිහි කරගෙන ඒක එක්ක ගනුදෙනු කරනවා කියලා ඇත්ත සිහි වෙනවා. අද මේ නුවණ වැඩෙනවා. බහැර ඉන්න පුද්ගලයෝ බහැර දේවල් අසුරු කරනවා නේද කියලා උරුවගේ වෙනවා. අන්තිමට මනසින් ධර්මාරම්මන සිටින් මේ සිහි කළා ඒක එක ගනුදෙනු කරනවා කියන නුවණ එළඹම සිටපු දවසට ඔබතුමාට බහැර තියෙන දේවල් ඉන්න අය සිහි කරනවා කියන එක නූපදින ස්වභාවයට පත් වෙනවා එතකොට බුද්ධල සංකේතය සංගත තේරුණාද කියන්නේ කරුතේ හේතේ ස්වාමීන් වහන්සේ උපවටින් ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි මේ දැන් ආශ්‍රව දුරු කරන්න මේ අනුගමනය කරන ප්‍රතිපදාව තුළදී දැන් මේ විදිහට යනකොට ඉස්සල්ලාම අපේ දිත්තාශ්‍රයේ දුර වෙලා සත්පුද්ගල ස්වභාවය දුර වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ පහන්සුද එහෙම වෙන්නේ නේද? ඇත්තටම මේ දර්ශනය හරියට වෙනකොටම මේ දිත්තාශ්‍රය නැහැ. අපිට දැනට මේ කියන්නේ කියලා පේන දැක්තාව. දැනට උගලන්ට තියෙන්නේ දිත්තාශ්‍රය නැහැ. නමුත් ආශ්‍රව ඇති වෙන්න පුළුවන් දෙක අනුසයද වෙනම් මේ ධර්මයේ තේරුම් ගත්තාම එයාට දිත්‍යාශ්‍රව නැති වෙන්නේම පෙනෙන දේ එක්කනම් අපි ගනුදෙනු කරන්නේ පෙනෙන දේ ඇතුළේ කවදාවත් සත්‍ය පුද්ගල ඉන්නවන්නේ සත්‍ය පුද්ගල ඇඟීමක් සංඥාවක් මේ අපිට තියෙන්නේ නේද කියන නුවණක් වෙනවා. ඒකයි සත්‍ය පුද්ගල සංඥාව තියෙනවා. එයාට දන්නවා මේ සත්පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටිය අතහැරලා මේ සත්පුද්ගල මේ මේ මේ ප්‍රඥප්තියකින් අපි මේ ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ කියලා එතකොට ඒ සත්පුද්ගල බව දකින්නේ දැන් තණ්හාව මූලික කරගත්ත කෙලෙසයක් විදියටයි. අනුක්‍රමයෙන් මොක ගෙවෙනකොට දිත්‍යාසෝ ඉස්සලා ගෙවනවා දිත්‍යාසෝ ගෙවෙනවා කියනකොට ඒ කියන්නේ මේ පුද්ගලයේ කැටිර දකින්නවා කියන එක නෙමෙයි දිත්‍යාසෝ කියන්නේ. අපිට මේ සත්‍යයේ මේ පුද්ගලයේ කියලා පෙනෙන කම කියන්නේ මානෙ හා බැඳිච්ච කෙලෙසයක්. ඒක තණ්හාවෙන් මුල් වෙච්ච එකක්. ආත්මයක් තියෙනවා සත්‍යයක් ඉන්නවා දිගින් දිගටම යන පැවැත්මක් තියෙනවා කියන හැඟීම තමයි දිට්ඨි ආශ්‍රය කියන එක. එතකොට අපිට දරුවේ පුද්ගලයේ කියලා අද දවසේදී හම්බ වෙනකොට ආත්මීය වූ පුද්ගලයෙක් හම්බ වෙන ගතියක් තියෙනවා. අන්න ඒ පුද්ගලයා හම්බ වෙනවා නමුත් ආත්මීය වූ ගතිය අතහැරෙනවා දිට්ඨි සම්පන්න පුද්ගලයාට. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කතා කරන්න. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමින් වහන්සේ නව විදර්ශනා ක්‍රමය සක්මන් භාවනාවේදී උදේවැය බලන විදිහ චුට්ටක් කරවෙන් පැහැදිලි කරන්නකෝ අපි හාමුදුරනේ. සක්මන් භාවනා වේති උදේවැය බලනවා කියලා එකක් නෑ නෝන උදේවැය කියන එක නුවණින් බලන එකක් සක්මන් භාවනාව කියන එක ගත්තාම කායගත සතියට අයිති එකක් කායගත සතිය කියන්නේ චිත්ත සම්පත්තිය ඇති කර ගැනීම පිණිස පවතින එකක්. හැබැයි සක්මන් භාවනාව කරමින් නුවණින් උදේ වැපලන්න පුළුවන්. අපි උදා එතකොට සමතිදර්ශනා යුගනත්ව වෙනවා. අපි කියමුකෝ සක්මන් භාවනාව වගේ එකක් කරනකොට ඒකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ඔබතුමිය සක්මන් කරනකොට මේ කකුල ගැන දෙකම ඔසවනවා ගෙනියනවා කියනවා ඒවා හිතන ඒ කියන්නේ ඔසවනවා ගෙනියනවා තියනවා කියලා හිතනවා කියන එක නෙමෙයි මම කියන්නේ එතන එතන ගච්ඡන්තෝව ගච්ඡාමිති පජානාති යනකොට යන බව දැනගෙන නුවණින් කරනවා කියන සිද්ධියක් කරනවා කියනකො එතකොට මෙතෙන්දී ඒක කෙරෙන්න ඕනේ මෙහෙමයි ඔබතුමියට වෙනකට අපි යන කොහේ හරි ගමනක් යනකොට මනසින් තොර තුන්චයක් නැතුව එක එක දේවල් එක එක අය ගැන හිත හිත හිත හිත යනවනේ එතකොට ඔන්න ඔය විදිහේ නිසා තමයි අපේ මනසේ නීවරණ ධර්ම වැඩෙන්නේ ඇතුළු වෙන්නේ දැන් ඔබතුමිය උපායක් කරනවා වර්තමානයේක හිත තබා ගන්නවා මේ ඉරියව්වක මේ සක්මන කෙරෙහි හිත තබාගෙන මනෝවිඤ්ඤාණයට පෙර පසු දෙකට යන්න බැරි වෙන්න. අතීත අනාගත දෙකට දුවන්න මනසින් දුවන්නේ නැතුව වර්තමානයේට මේ ඉරියව් චලනයේට හිත තබාගෙන ඉන්නකොට ජීවන ධර්ම තුරන හිත සමාධි වෙනවා. ඒක වෙනම සිද්ධියක් එහෙම කරන ගමන එහෙම කරන ගමන් ඔබතුමීට උදේවැය බලන්න පුළුවන්. අපි අපි නිකමට කියමු ඒකෙදිත් මට කියන්න පොඩ්ඩක් අමතක වුණා ඔය මම අද උදේවැය පින්නුවේ වර්තමානයේක ආහාර ප්‍රත්‍ය. හරිද? ඒ කියන්නේ දැන් ඔබතුමී සක්මන් කරනකොට වටපිට පෙනෙනකොටත් ටක් ගාලා කෙටි කරලා ගන්න පුළුවන්. ඇහැ රූපේ චක්කු විඥානය. එතකොට මේ වෙනද වගේ ඇහැ රූප කියලා පෙනෙන සිද්ධිය ඇතුළට ඇතුළට දික් කළා අත දික් කළා නෙමෙයි නොපෙනෙන තැනක. ඒක දිහා බලාගෙන ඒක දිහා බලාගෙන චේතනවා සීනි තේකුළු උණුවතුර නිසානේ මේක ඇදිලා තියෙන්නේ කියලා කියනවා වගේ. දෙනෙනකොටම ඇහැ රූප චක්කු විඥාන කියන ටික යෙතිලා වැය වෙලා හැරූප චක්කු ඥාන නිසානේ මේ පේන්නේ. පේන දෙයටනේ මම මේ කනුදිනු කරන්නේ. මට වෙන දෙයක් පේනකොට මේ හැරූප චක්කු ඥාන බෙදෙනකොට මේ පේන දේ නැති වෙනවනේ කියලා වටපිටාවේ උහුම නුවණින් මෙනෙහි කර කර ආපහු සක්ම භාවනාව කරන්න සක්ම භාවනාව කරන වෙලාවේදී ඒ නුවණින් මෙනෙහි කරන්නේ ඉරියව්වට සිහියෙන් ඉන්නවා ඒක චිත්ත සමාධිය පිණිස උපකාර වෙනවා නීවරණ ධර්ම දුක වෙන උපකාර පිණිස පවතින වර්තමානයේ එතකොට වටපිට බලනකොට එහෙම දැන් ඇහැ හරවල බලනකොටම බහැර තියෙන රූපේ දැක්කා කියලා නැත්තම් බහැර තියෙන රූපේ බලන්න ඇහැ හරවනවා බෙල්ල හරවනවා කියන තැනකින් නෙමෙයි මම මෙහෙම ඇහැ හරවනකොටම ඇහැ රූපෙට ගැටලා රූපේ ඇහැට ගැටලා හිත ඊට අනුගතව ඉපදිලා වෙන යමක් පෙනේ නේද මට ඒ පෙනෙන දේ එක්ක ගනුදෙනු කරනවා නේද මෙන්න මෙහෙම දැන් බලන්න මෙන්න මෙහෙම සිටි දෙකක් තියෙන්නේ ලෝකයා ලෝකේ කෙනා බහැර තියෙන රූපය කෙලින්ම තමන් හිතෙන් ගනුදෙනු කරනවා. ඒ කියන්නේ බහැර රූපයක් තියෙනවා ඇහැ ඒ පැත්තට හරවලා තියෙන රූපෙ විඳිනවා. පැත්තකට යනවා පැත්තකට යනකොට තමන්ට දැන් විඳින්න බෑ හැබැයි විඳපු රූපය අතන තියෙනවා ගෙල විඳින්න පුළුවන් වෙනවා. එක ලෝකෙ. මෙයා එහෙම නැහැ. මෙයා කරන්නේ ඒ බහැර තියෙන රූපේ තමන්ට පිනින්න පිනිනකම හදා ගන්නවා පිනින දේ විඳිනවා මම. තේරවාද මං කියපු එක මෙන්න මෙතන වටිනාකම තේරවාද කියන්නේ ඒ කියන්නේ අපි හතරනේ අර දිට්ඨි සුත්ත බුත විඥාන එතන සමගින්ම ඒක ක්‍රියාත්මක කරන්න නේද අපි හම්දරනේ එතකොට අර එහෙම බලමිනුත් කරන්න පුළුවන් එහෙම නැතුව ඔබතුමියට ඉරියාපතේට විතරක් ඒ කියන්නේ අපි කියමුකෝ මේ ඒ සක්මන් කරන වෙලාවට සක්මන් ඉරියව්වට විතරක් මේ මේ සීයෙන් ඉන්න පුළුවන්. ඉතලා මේ ඒක ඒකද ඔන්න මේ කය කන බොන ආහාරයෙන් ඇදලා තියෙන ආහාර නැති වෙන නැති වෙනෝනේ කියලා බලන්න පුළුවන්. එතකොට ඒක ආයිති විදර්ශනා යානයකට. කොහොමත් උදේ උපඥානය කියන එක මේ පංච උපාදස්කන්ධය උදේ වැය වුණොත් ලෝකෝත්තරනේ සංස්කාරයෙන් උදේ වැය වුණොත් විදර්ශනාව දෙකම නුවණින් නුවණින් තියෙන දේ මේ ඉරියාපතේට අයිති නෑ නෝ. ඒක මේ මේ කියන කායක මේ සක්මනේ අනුව සක්මන් භාවනාව අනුව යෙදෙන වර්තමානයක තියාගන්න සිහියෙන් ගෙනත් දෙන සමතයක්මයි. ඒකම තියෙන වටපිටාව හෝ එහෙම සක්මන් කරද්දීම වෙන දෙයක් කරඹයා සංස්කාරයන්ගේ උද්දේශය නුවණින් මෙනෙහි කරනවා නම් ඒක විදර්ශනා ඥානයේ ස්කන්ධයේ උදේ බලනවා නම් ඒක ලෝකෝත්තර ඥානෙ. එතකොට ඒ දර්ශනයට මේ සමතය උපකාර වෙනවා. ඕක එහෙම වර්තමානයක ඉරියව්වට හිත තියාගෙන විදර්ශනා කරනකොට එතන කියන සමත විදර්ශනා යුගනත්වෝ කියන. ඒ විදිහ තමයි කරන්නේ. එහෙමයි අපි හඳුනන්නේ. එතකොට දැන් අර යුගනන්ද ක්‍රමයේදී අපි දැන් යම් යෝගාවචරයේ කෙතනදී සමාධියටපත් වුණොත් අපි නැවත ඒක සමාධිය නැවැත්තක විදර්ශනාවට වඩන්න ඕනේ. අපි හඳුනන්නේ කියන්නේ ඒක අපි ඒක සමාධි කරන්නේ මොකේද? ඒක සමාධි කරන්නේ මේ ඇත්ත දකින්න දැන් අපිට පේනකොටම මේ මේ නාම රූප දෙක නිසා පෙනෙනවා පෙනෙන දේත් එකයි ගනුදෙනු කරන්නේ කියලා ditthi sutta muta විඤ්ඤාති ටිකට එන්න බෑ අපිට. ඈ එන්න බෑ මොන විදිහටවත්ම කෙලින්ම පේන්නේම රූපේ. නිකන්වත් නෙමෙයි මිනිස්සෙක්ම වෙලා වස්තුවක්ම වෙලා කරුවෙක්ම වෙලා මේ මේ මේ වෙලාම පේන්නේ. අන්න අර මිනිස්සෙක්ම වෙලා වස්තුවක්ම වෙලා කරුවෙක්ම වෙලා පෙනෙන ඒ පෙනෙනවත් එක්කම ඒ මත්තට වැටෙන මානසික අත්‍ය අඩු කරගන්නයි මේ අත්දෙවන්නේ. මොකද ඒ gati අඩු වුණාම මේ දර්ශනීය දර්ශනයට හිත තිබ්බ හැකි දර්ශනයේ හිත තියෙනකොට සමාධිය ඒකට අනුගතව තියෙනවා වෙනමම අමුතින් සමාධියක් ඕනේ ඒ දර්ශනයේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය අනුව ඉතුරු අංගතම උපදිනවා. අපිට වෙනම සමාධිය ඕනේ මේ දර්ශනයට ගන්නයි. ඒ කියන්නේ මේ වගේ ditthi sutta muta විඤ්ඤාතය කියන පිටක ජීවත් වෙන්න කියලා කිව්වට ඕගොල්ලෝ සාමාන්‍ය ලෝකෙට ගිහිල්ලා බලන්නකෝ ඕගොල්ලන්ට හිතනවා කියලා හැරෙන්නවත් කතා කරනකොට මේ ඉදිරියෙන් ඉන්න කෙනා ඇත්තම වෙලා කෙනෙක් එක්කමයි කතා කරන්න වෙනවා. ඒ වස්තු දේවල් ඇත්තම වෙලා ඒ මත ඒකෙන් පතිත වෙනවා. එතකොට ලොකු චිත්ත සමාධියක් ඕනේ අපිට ඒ පෙනෙන හැන දේ අනුව ගහගෙන යන්න නැති වෙන්න. එතකොට එහෙම ගියොත් තිබුණොත් තමයි මේ දර්ශනයකට ඉඩ තියෙන්නේ. දර්ශනයට ඉඳ තියෙනකොට දර්ශනය පුන පුනා වැඩිමෙන්ම ආශ්‍රේක්ෂ වෙනවා මිසක අමුත්තෙන් ලොකු සමාධියක් අවශ්‍ය නැහැ දර්ශනයට. දර්ශනයේ තව අදාළ සමාධිය දර්ශනෙම සපේ ගන්නවා. පැහැදිලි අපේ ගෞරවනීය සමුදාසේ ගඩාක් පින් අපේ හැඳුනේ පින්වත් සරණයි. ඒකත්. පාවාද පාවාද පාවාද තව ප්‍රශ්න වල තියෙනවද? කාරණා පැහැනවද? ආ එනවා කියන්නේ. මම දැන් අපේ ගානට මේ දසනට දැන් අර නාම රූප දෙක භාවනාවට වාඩි වෙලා ඒ භාවනාව හේතුනකොට නාම රූප දෙක හොඳට වෙන් වෙලා තේරෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ හොඳට මේ බාහිර තියෙන රූපය මේක අපකටාවේ අපගෙන එතනම මේ බුද්ධ වෙන එකක් ඊට පස්සේ අර පඤ්ඤාප්තියට ඒක ඇවිල්ලා මනෝ විඥානේ මේ පඤ්ඤාප්තියෙන් ඇදලා අපේ මේක නැති වෙන එක ගැන හොඳට මේ පැහැදිලි ඒකවල බලනාට දැන් ඒකට මේකම තේරෙනවා අර ඉස්සත් පස්තාවයි අර ඒ කියන්නේ පස්සේ පුත්ලෙක් තමයි ලහකින් එකයි ඒ ආත්මයක් නැහැ කියන එක දෙන්නක බව කුතරේ හොඳට මේ තේරෙනවා සාමාන්‍යයෙන්. දැන් එතකොට ඒක තමයි දැන් අර තවත් පැහැදිලි දැන් මේක සම්පූර්ණයෙන් එක පොයින්ට් එකක සිද්ධාවක් නෙවෙයි අර ක්‍රියාදාමකින් හටක නිරුද්ධයෙන් දීප්තයෙන් යන්නේ යන ක්‍රියාවකින් සිද්ධ වෙන එකක් කියන එකත් සාමාන්‍යයෙන් හොඳට තේරෙනවා. එතකොට තමයි දැන් අර කෙනෙක් ක්ෂණිකව ඉතිහා බලනකොට එතකොට මේ ඥානය තියෙනවා කාරණාත්. ඒ කියන්නේ ඇත්තට තියෙන එකක්ද ඒක නැත්නම් දැන් අපි සාමාන්‍යයෙන් දෙයක් එක පැට කටයුතු කරනකොට මේ අපි බොහොම ඒ කියන්නේ ඒ වෙලාවට ඒක මේ කෙනෙකුට කතා බහ කරනකොට ප්‍රතිපදියා බලනකොට අර අර නාමරූප වෙන වෙලා තියෙන ඒ ඥානය යට තියෙනවද නැත්නම් ඒක ඒක පාස්නකට කොහොමද ඒ ස්ථාවරව තියෙන එකක්ද මට එතෙන්නේ නම් ඔබතුමාට කතා කරන්නේ මේ මේ කතා කරපු ටික තේරිලා නැහැ කියලා මට හිතෙනවා නේද කවුද ප්‍රශ්නේ ආපු මාත්‍ය කවුද පුද්ගලයෝ එනවාද ආයෙත් අපිට එනවා සාරා ඒ කතා කරපු මහත්තයාගේ ප්‍රශ්නෙම මට තේරුණා. මට හිතෙනවා පොඩි පටලැවිලි ගැටියක් තියෙනවා කියලා එතුමාගේ අවබෝධය තුළ කතා කරපු. අපිට නාම රූප කියලා දෙකක්වත් හම්බ වෙන්න බෑ. ඒ වගේම සත්ව පුද්ගල නෝ ශුන්‍යතාවය කියලා කතා කරන්න පුළුවන් ශුන්‍යත්ව වශයෙන් පවතින නාම රූප දෙකක්වත් මෙතෙන්දී හම්බ වෙන්න බෑ. උදාහරණයක් ඇටියට ගත්තාම ලෝකෝත්තර භූමියක ලෝකයේ කිසිම දෙයක් ලෝකෙ කියන්නේ පංච උපාදාන ස්කන්ධයයි ඒ පංච උපාදාන ස්කන්ධයේ ආරම්භය තණ්හාවයි. ඒක දුකයි දුක්ඛ සමුදය දෙක තමයි ලෝකෙ. හැබැයි මේ ලෝකෝත්තර ඥාන දර්ශනයකට ලෝකෙ කිසිවක් හම්බ වෙන්න බෑ. ඔය දැන් ඕකම තමයි මේ ශාසනයේ ඇත්තටම ගොඩාක් දෙනෙක් අහකට යන්න නොයෙක් මිත්‍යා මත ඇති වෙන ප්‍රශ්නේ. මේ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇරෙන්න කිව්වොත් දැන් රහතන් වහන්සේ කියලා ගත්තොත් ලෝකෝත්තරයි. කියලා ගත්තොත් ලෝකෝත්තර මනසකට ලෝක කිසිවක් හම්බ වෙන්න බෑ. ලෝකේ කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය. ওই ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකය උප්පත්ති ස්ථාන වශයෙන් තමයි ආයතන වෙන්නේ. උප්පත්ති ස්ථාන වශයෙන් ඒ කියන්නේ තව පැත්තකින් ස්කන්ධ පංචකය කියන එක තමයි ආයතන සංග්‍රහයේදී 12කට බෙදලා තියෙන්නේ. එතන උප්පත්ති ස්ථාන වශයෙන් විතරක් නෙමෙයි කියන්නේ අපි කියමු එක රූපයේ කියපු එක දහස ආයතනයකටයි හැම දැනකම එතන ස්කන්ධවල වේදනා සංඥා සංකාර කියන චෛතසික තිබෙන ආයතනයටයි විඥානය කියපු විඥාන ස්කන්ධය මන ආයතනයටයි දාලා ආයතන 12 තුල සංග්‍රහ කරලා තියෙන්නේ පංචපදන ස්කන්ධෙම තමයි. ඒකම ධාතු ස්වභාවයෙන් ওই පංචපදන ස්කන්ධයම තමයි අටලොස් ධාතුව හැටියට සංග්‍රහ වෙලා තියෙන ස්වභාවාර්ථ දෙක. එතකොට මේක ඔක්කොම ලෝකී. එතකොට ලෝකයේ කිසි දෙයක් අවුරු වෙන්න බෑ ලෝකෝත්තර මනසකට නම්. ඉතින් කට්ටියට හිතෙනවා ඇති රහතන් වහන්සේ නමක් පින්න පාත යනවා දාන වලතනවා ධර්ම දේශනා කරනවා ධර්ම ප්‍රචාරය යනවා එතකොට නොයේ කටයුතු කරනවා කටයුතු කරනකොට ඇහැ පරිහරණය කරන්නේ නැතුව රූපය, සද්දය, කන, නාසය, දිව, අය මේව පරිහරණය කරන්න වෙනවා. එහෙනම් ඒව ලෝකේ. එහෙනම් ලෝකේ දේවල් පරිහරණය නොකර ජීවත් වෙන්න බෑ. එහෙනම් රහතන් වහන්සේ ලෝකෝත්තරයි කියලා කියන්න පුළුවන් වෙන්නේ අවස්ථාවකට විතරයි. අනෙක් වෙලාවට ක්‍රියාසිතකින් ලෝකේ ජීවත් වෙනවා කියලා එකක් හද හැදිලා තියෙන නිසා නමුත් ඇත්තටම එහෙම නැහැ. රහතන් වහන්සේ කියනකොට රහතන් වහන්සේ හැම වෙලාවෙම ලෝකෝත්තර භූමියටම තමයි ආයේ අප්‍රියපන්නයි. එතක වෙලා ඒගොඩ සිටි ප්‍රාඥයා කියලා කියන්නේ ආයේ උන්වහන්සේ ගොඩම තමයි. එතකොට ලෝකෙ තුල ජීවත් වෙනවා දානෙත් වළඳනවා පින්දපාතෙත් යනවා ධර්ම දේශනාත් කරනවා ධර්මචාරිකාවෙත් යනවා ඔක්කොමත් කරනවා හැබැයි නෙළුමක් වගේ ඇහැ රූප කියන මඩේම හැදිලා මඩේම පිපිලා මඩේම හැදිලා මඩේ නොගැවෙනවා වගේ ඇහැ රූප කියන දෙක එකම ඉපදිලා ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම නොතවරේ ඉන්නවා හරියට ඒකක් වුණා වගේ කොහොම සරල කතාවක් તો රහතන් වහන්සේ ඒ කියන්නේ අපිට ඒකක් බොනවා කියලා ඇත්තටම සීනි තේකුළු මොහොත ටික තමයි පරිහරණය කරන්නේ තේරෙමුනවා කියලා. හැබැයි සීනිතේ කුළුණොතර කියන සංඥාවක්වත් නැහැ. එතකොට ඒවා අපි ඍජුව කියන ඇලිලා විදින්නේ නැහැ කිසි වෙලාවක සීනිතේ කුළුණොතරක ඇලිලා විදින්නේ නැහැ. ඒක එක්ක තමයි කරුණු කරන්නේ. ඒ වගේ රහතන් වහන්සේ හැරූප චක්කු විඥානය කියන එක එක්ක ඇලිලා විදින්නේ නැහැ කවදාවත්. ඒකේ නිමිත්තක්වත් නැහැ. එතකොට ඒ సంతානේ ඒ පංච උපාදාන ස්කන්ධය රූප ගැන තියෙන ටික අනුත්පාද ස්වභාවයට ගිහිල්ලා නොහටගන ස්වභාවයට ගිහිල්ලා ඒ කියන්නේ ඇත්තටම තමන්ට පේනවා පේන දේත් එක්ක ඉතින් ජීන් ජීවින් කරනවා මේ මේ ආකට යනකොට පේන දේ නැති වෙනවා කියන තැනකින් හිතන්නවත් ඕනේ එහෙම නෝනකින් ජීවිත හරියට කන්නඩියක් පරිහරණය කරනවා වගේ අපි කිසි වෙලාවක කන්නඩිය ගාවට ගියාම ඔන්න මූණ කණ්ණාඩිය ගැටලා කණ්ණාඩියේ මූණේ ගැටලා ඒ හින්දා අපිට මෙහෙම පෙනිලා පෙර නොතිබීමයි තියුනේ මේ කියලා අපි ඔහොම හිතනවාද දැන් මොන මූණ කණ්ණාඩියෙන් වෙමුණා කණ්ණාඩියෙන් මූණෙන් වෙමුණා ඒකම හිත වෙමුණා දැන් පේන්නේ නැතුණා කියලා හිතනවාද අපි නෑ අපි කිලිම මුකුත් නෑ කණ්ණාඩිය ගාවට ගියා මූණ බැලුවා හැබැයි හොද්දටම නුවණ මේක යන්න ඉස්සලා තිබුණේ හදාගෙනමයි තියෙන්නේ එතකොට මූණ බලා ගන්න උපකාර වුණාට පෙනෙන එක තුල මූණ නැහැ කියලා දන්න හින්දා පවුඩර් ගන්නෙත් නැහැ ඇත්තකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා නුවණින් ජීවත් කරනවා අපි වගේ චුට්ටක් අතේ ගන්න ඒ වගේ මේ හේතු ටික නිසා පෙනුණු ගමම්ම උන්වහන්සේට හේතු නිසා මේ පෙනෙනකම ඇතිවලා තියෙන කියන එකට නුවණක් අමුතෙන් ගන්න ඕනේ නුවණයි පෙනෙන එක ගනුදෙනු කරනවා එතකොට ඒ හේතු නිසා ප්‍රත්‍ය නිසා හටගත් දේ හේතු නිරුද්ධ වෙනකොට ප්‍රත්‍ය නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියන එකලත් නෝන. එතකොට හිතපු කියපු කරපු දේවල් ඉතුරු වෙන්නේ නැහැ. ඔය වගේ තැනක ජීවත් වෙනවා ලෝකෙම ඉන්නවා දානෙත් වලට පිටපතෙත් යනවා අනිත් අය බහැර තියෙන රූප ශබ්ද ගන්ධ එක්ක ලෝකෙ කටයුතු කරනකොට රහතන් වහන්සේ Taman එක්ක විතරක් ඉඳලා තියෙනවා. රහතන් වහන්සේට මුළු ලෝකෙම තමන් විතරයි. බබ්බයක් පොන්න ශරීරෙක මුළු ලෝකෙම තමයි. මානේ ලෝකයක් ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවත් බබ්බයක් පොන්න ශරීරයෙන් පනවමි කියලා පෙන්වන්නේ. එතකොට බහැර ලෝකයක් තියෙන කෙනාට පින්ඩපාති තියනවා බහැර ලෝකෙ. ඒ වගේම මාර්ගයක වසඟට තියෙනවා. මෙයාට ඉතින් එහෙම බහැර ලෝකයක් නැත්තම් මොකද කරන්නේ? අවිද්‍යාව දුරු වුණාම මුළු ලෝකෙම හම්බ වෙනවානේ බබ්බයක් කොම ශරීරෙකින්. ඒ කියන්නේ අපි නිකන් මේ තේරෙන ආයතන ගන්නු ඔබට ඇහෙනවා නම් දෙයක්. ඔන්න බලන්න තාම මුකුත් කරන්නේ ඉතේම මේ වෙලා කන ශබ්දයකට ගැටලා සත්‍යය කනට ගැටලා හිත හිතානුගතව ඉපදිලා ස්පර්ශ නිසා වේදනා සංඥා හිත ඒ නාම රූප දෙක නිසා ඔබට ඇහිලා. දැන් අරව මුකුත් දන්නේ නැහැ. ඔබ මුකුත් නැතුව ඇහෙන දේ විඳිනවා. ඇහෙන දේ විඳිනවා. එතකොට හරියට ඇහෙන දේට විතරක් ඔබ සීමා වුණොත් ඇහෙන දේ විතරක් වින්දොත් අනිත් ඒවාකවත් අහු වෙනවද? ඊට පස්සේ වෙන දෙයක් ඇහෙනකොටම අර ඉස්සෙල්ලා ඇහෙන කමට මොකද වෙන්නේ? ඒ ඇහෙනකේ විඳන විදපේක ඉතුරු වෙනවද? අර නන්දක මහ රහතන් වහන්සේ දේශනා කරන පහනක තෙලුයි රැකියයි ඉරේ නිසා පහන් දැල්ලක් ඇවිලනවා. පහන් තෙලුයි තිරේ දැල්ලයි නිසා ආලෝකයක් ඇති වෙනවා. ලෝකයේ තෙලුත් අනිත්‍යයි තිරෙත් අනිත්‍යයි දැල්ලත් අනිත්‍යයි කියනවා. හැබැයි ආලෝකේ නිට්ටයයි කියනවා වගේ ඇහැ නිසා රූපේ නිසා චක්කු විඥාන නිසා මේ වේදනාවක් ඇති වෙනවා. ඔය දික්ටි කියන එක තමයි වේදනාව. අපි මේ පෙනෙන දේ විඳින එක තමයි මේ වේදනාව කියන්නේ. ඒ කියන්නේ අපි අපි අපි චිත්‍රපටයක් බලන්න යන්නේ මොකටද? ඒක විඳින්නනේ. එතකොට ඇහැට අනිත්‍ය, රූපය අනිත්‍ය, චක්කු විඥාන අනිත්‍ය, වේදනාව නිට්ටය කියන එක තමයි විදපු දෙය තියෙනවා. එතකොට හරියට ලෝකයා කියන්නේ අර තෙලුත් අනිත්‍යයි, තිරෙත් අනිත්‍යයි, දැල්ලත් අනිත්‍යයි. මේ හැබැයි ආලෝකෙ නිට්ටය කියනවා වගේ. යම් කිසි කෙනෙක් තිබුත් අනිත්‍ය කිරේත අනිත්‍ය දැල්ල අනිත්‍ය ඒක අනිත්‍ය වෙනකොට ඒ නිසා හටගත් ආලෝකයේ අනිත්‍ය කියලා බැලුවොත් බලන්න කොහොම තරම් ඇත්තද කියලා. ඒ වගේ කණයි, ශබ්දයයි, සෝත විඥානය නිසා ඇතිවෙච්ච වේදනාවක් තමයි සැපහර දුක්ඛාරී මේ ඇහෙන දේ. ඒ සැපය හරි දුක්ඛාරී උපේක්ෂාව හරි තමයි විදින්නේ. ඔබට ඒ සැපය මේ අපි කියමු මේ ඇහෙන එක සැප සහගතයි නම් ඔබ සැප වේදනාව විඳින. ඇහෙන එක දුක් සහගතයි නම් දුක් විඳිනවා. ඇහෙන එක උපේක්ෂා සහගතයි නම් ඔබ ඔබ උපේක්ෂා සහගත වේදනාවක් විඳිනවා. වේදනාව කියන එක චක්කුසෝත ගාන කියන මට්ටම මත. විඳිනවා කියන එක මනෝවිඥානයි. වේදනාවම විඳිනව නෙමෙයි. වේදනාවක් යමක් නම් ඒකම විඳිනවා නෙමෙයි. ඔබට ඇහෙන් දකින්නකොට පෙනෙන තේ ප්‍රියමනාපයි නම් ඔබ ඒකෙන් මනෝවිඤ්ඤාණයෙන් සැපයි කියලා විඳින. අප්‍රියමන එතකොට ඒකේ රාගාංශය අනුසය වෙනවා. පෙනෙන දේ අප්‍රියමනාපයි නම් ඔබ මේක හොඳ නැහැ කියලා විඳිනවා. එතකොට ඒකේ පටිඝානුසය අනුසය වෙනවා. පෙනෙන දේ උපේක්ෂා සහගතයි නම් ඔබ ඒක මනෝවිද්‍යාවෙ මිදෙයි. එතකොට අවිද්‍යාවංශය අනුසී වෙනවා. එතකොට අපි අන්තිමට මේ ditthිසුතමුත විඤ්ඤාත කියන ටික අත්‍යාගත්ත වෙන මොකද නෙමෙයි ඒක තමයි අපි වේදනා නිමිත්ත. හොඳට බලන්න කායත තව වස්තුවක් ගැටලා කාය විඥාන ඊටක අනුගත උපන්නාම උපදින වේදනාව මේ කාය කාය නිසා කාය විඥානයේම වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඇති වෙලා ඒ නාම රූප දෙක නිසා සීතක් හරි උෂ්ණක් හෝ මුදු බවක් ඔබට දැනෙනකොට ඒ දැනෙනකම යොප විඳින්නේ ඒ මිහිරිකම හෝ අපි මේ මිහිරිකම එක වේදනාවකට දානවා සැප වේදනාවකට ඒ අමිහිරිකම එක් දුක් වේදනාවකට දානවා එහෙම නැහැ ඒ ඔන්න රළු සහගත වේදනාවක් කයට ගැටුනහම කය රළු මට්ටමේ පොට්ටබ්බේකට රළු මට්ටමේ පොට්ටබ්බේ කායතයි ගැටුණාම ඊට අනුගතව කාය විඥානය උපන්නාම ස්පර්ශය නිසා ඒ වේදනා ඒ හිතේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඉදලා ඒ නාම රූප දෙක නිසා කාර්කස රළු ගතියක් ඔබට දැනෙනවා. ඒක තමයි ඔබේ වේදනාව ඒක තමයි ඔබ අපෝ අමාරුයි කියලා විඳින්නේ. අපි හිතාගන්නේ ඒක එක වේදනා චෛතසිකයක් කියලා. නෑ ඒ ඒ ඒ ඒ නිමිත්ත තමයි ඒක ඔක්කොම වේදනාව යන ගලට යන්නේ ඊට පස්සේ බොහොම මිහිරි මුතු දෙයක් කායට ගැටුණාම කායේ ඒ දෙයට ගැටුණාම හිත ඊට අනුගත උපන්නාම ඒ සිතේ වේදනා සංඥා චේතනාගේ නාම ධර්ම ටිකක් ඉදලා ඒ නාම රූප දෙක නිසා ඔබට බොහොම මුතු සැපසහගත බවක් දැනෙනවා සැපසහගත කාය විඥානයේ විඤ්ඤාණය සැපසහගත කමක් දැනෙනවා කාය විඥානයේ විඤ්ඤාණය ඒ සැපසහගතකම විඳිනවා. එතකොට ආන් ඒ වගේ තමයි පිළින ඇහෙන දෙයක්. එතකොට වේදනාව නිත්‍ය වෙනවා කියලා ලෝකයට කියන්නේ අපිට දකින අහන දේ ඉතුරු වෙනවා කියන්නේ අපි විඳපු දේ තමයි ඉතුරු වෙන්නේ අපිට. ඒක තමයි අපි ආයේ හොයාගෙන යන්නේ. ආපෞගේ තේ වේදනාව අර මේ වගේ සපක් ගන්න හැකි කියලා. ඉතින් මේ ඒ නිසා හැම වෙලාවෙම තමන්ට පිළින ඇහෙන දේ එක්ක ගනුදෙනු කරලා තියනකොට ලෝකයේ කියන එක බඹයක් පුපුන ශරීරයෙන් වෙනවා. එතකොට එහෙම පිටපත් යනවා කියලා වෙනම ලෝකයක් කියන එකක් නෑ ලෝකෝත්තරයි. ලෝකෙන් ඊතර වෙලා සාමාන්‍ය දේවල් දුරවල් යහන වාහන ඊට කඩන් මිල මුදල් කස්කල් ගංගා තියෙන ලෝකෙක සාමාන්‍ය ලෝකයේ ඇවිත් දිනකොට මේ රහතන් වහන්සේට එහෙම එකක් නෑ. මොකද ලෝකය කියන එක මේ ඇතිකලි මේ වේ කියලා කියන්නේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියලා මේ පටිසම්පාද අවිද්‍යා ප්‍රත්‍ය අවිද්‍යාව ඇතුලේ තමයි මේ වගේ ලෝකයක් අපිට හම්බ වෙන්නේ. ලෝක නිරුද්ධ වුණාම අපි අපිව ඉඳලා තියෙනවා විතරයි. එතකොට තම බහැර ස්කන්ධ ධාතු ආයතන ටික උදව් වෙලා Tamanට පෙනෙන හැනකම ඇති වෙලා පෙනෙන හැනකම නම් ඉඳලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි ඉඳලා තියෙන්නේ අපේ ආයතන ටික ඇතුලේ. චස්ස ලෝකෝ සමුප්පන්නෝ. ආයතනයි උපන්න කල උපන්න දවසේ ලෝකේ උපන්න. ඡන්දමේ උපාදාය ආයතනය අසුර කරගෙන ලෝකේ පවතින්නේ. මේ කියන බුදුරජාණන් වහන්සේ පෙන්නේ කියන්නේ මේ ශාසනයෙන් බැහැර දර්ශනය කරනකොට මේ දර්ශනේ වෙනස් වෙන්නේ බහැර ලෝකවල උගන්වන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබුණා ඒ තියෙන ලෝකෙට තමයි අපි කර්මානුරූප උප්පත්ති වශයෙන් ආවේ ඇවිල්ලා මේ තියෙන ලෝකෙ ඇසුරු කරගෙන අපි ජීවත් වෙනවා ඊට පස්සේ කර්මානුරූපව අපි නැගලා යනවා මේ ලෝකෙ තියෙනවා කියන එක මත අර්ධනම් කරගෙන තමයි හැම කෙනෙක්ම උගන්වන්නේ මේ ශාසනයෙන් බැහැර. ඒ නිසා ගොඩාක් අය ඉන්නවා ලෝකෙ තුල හොඳ කරන්න කියන කට්ටිය ශාසනවල. ඒ හින්දා නරක දේවල් කරන්න එපා හොඳ දේවල් කරන්න කියලා. ඒකයි මේ ශාසනයේ හොඳ නරක කියන දෙකෙන්ම ඔබට යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම දර්ශනයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ආයතනහයි උපදින්න ඉස්සෙල්ලා ලෝකේ කියලා දෙයක් තිබෙන්නේ නැහැ. ආයතන 6 ඇසුරු කරගෙනම පවතින එක ලෝකෙ කියන්නේ ආයතන 6 නිරුද්ධ වුණාම ලෝකෙත් නිරුද්ධයි. කියන දර්ශනය. ඉතින් එතෙන් දෙනෝ රහතන් වහන්සේ කියන්නේ. එතකොට ආපහු පිටපත් යන්නේ තමන්ගේ ශරීරය තුලේ. අපි මෙහෙමයි. දැන් ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකයා ඉන්න තැනින් බණ කියනකොට අනේ මොනතරම් ඇත්තද කියලා තේරෙන්නේ. ඒ කියන්නේ බලන්නකො රහතන් වහන්සේ පිටපත් යන්නේ නැද්ද? ඈ එතකොට රහතන් වහන්සේ බණ කියන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ මේ මේ මේ ගෙවල් දුරවල් මේව රහතන් වහන්සේට පේන්නේ නැද්ද? ඇසුරු වෙන්නේ නැද්ද කියලා අහනකොට ලෝකේ කෙනාට ඇත්තනේ. Tamanටත් තේරෙනවා එහෙනම් රහතන් වහන්සේට මේව නැතු ඉන්න පුළුවන් කමක් නැහැනේ. ඒක ලෝකයට ඒක ඇත්තෝගේ තේරෙනවා. ඒකයි යාට ලෝකයා කියලා කිව්වේ. ලෝකේ කෙනෙකුට ලෝකෝත්තර නුවණක් තියෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකෝත්තර නුවණකින් කටයුතු කරන කෙනෙක්. රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකෝත්තර නෝනකින් කටයුතු කරනවා කියලා කිව්වම අර ලෝකයාගේ වගේ ජීවත් වෙන ලෝකයක් නෙවෙයි උන්වහන්සේ බබයක් වුණ ශරීරයක් තුල ජීවත් වෙනවා. ඒ හින්දා උද්දත මතක තබා ගන්න එක මෙන්න මේක විශේෂයෙන් රූපය වේදනාව සංඥාව සංකාර විඥාන ටිකිය. මේ විඥානෙට පරිබාහිරව රූපයක් හරි වේදනාවක් හරි සංඥාවක් හරි සංකාරයක් හරි අහුවෙලා ඇති තාක් තණ්හාව ඇතත් නැතත් විඥානේ පවතින්න පුළුවන්. විඥානේ පැස ගන්නවාමයි. අනුපාදා පරිණාමය කියන්නේ මේ හිත තව කිසිවක් උපාදානය කරගෙන ඇසුරු කරගෙන අල්ලගෙන නැති වුණොත් හිතට හිත විතරක් වුණා. යන්නේ නමන්නේ. යන්නේ විතරක් නෑ. මම අත්ත කල්ලගෙන ඉන්නකොට අත කැපුවොත් අත් අත් කැල්ල අර අත් තියෙනවා වගේ. අපි හිත මොකක් හරි රූපයක නැමිලා තියෙනකොටම මෙහෙන් විඥානේ හිතනකොට කෙලින්ම විඥානේ එතන පිහිටනවා. රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ මේ නාම රූප දෙක කියන්නේ විඥාන ත්‍ිතිය. එතකොට මේ දර්ශනයෙන් කරන්නේ නාම රූප දෙක අහු නොවන විදිහට ජීවත් වෙන එක මේ කරන්නේ. විඥාණයට විඥානියක් දැකීම මත විතරක් ජීවත් වෙන්න හදනවා විඥාන කිතියක් වෙන එක නතර කළා. ඒ හින්දා මේ ප්‍රතිසන්දියට යන එක නතර වුණේ ප්‍රතිසන්දියට යන විඥානේ තව යමක් අල්ලගෙන ජීවත් වෙන එක නතර කළේ ජීවත් වීමයි. ඒකයි මේ චිනම් පුරාණ නව නත්ති සම්භව විරත් චිත්තායත කියන වස්නේ නැවත භවයක නොයලුමු සිටේ ඒ දිව්‍ය මහන්සි නිමෙනවා. නැවත භවයක නොඇලුනා කියන එකෙන් කිව්වේ මොකක්ද? අනර රූපයට පිහිටා හිටින තැන් නැති කළා. අනාහාර මේ විඥානේ නැති නෙවෙයි. නාම රූප දෙක ආහාර කරගෙන මේ විඥානේ පවතින්නේ. විඥානයේ ආපහු නාම රූප දෙකේ පිහිටියොත් ආයෙත් ඉපදෙනවා වෙනවා. එතකොට විඥානයේ නිසා හටගත් නාම රූප දෙක නැවත විඥානයේ පිහිටන්න නොදෙන විදියට නාම රූප දෙකෙන් විඥාන නිරුද්ධ වෙන විදියට ජීවත් වෙනකොට වෙන්නේ මේ විඥාන චිතියක වෙන්නේ නැහැ. ඒකයි මේ කරලා තියෙන එකේ මම ගත්තේ අපි මෙහෙම ඉන්නකොට දැන් අපිට පේන්නේ දැන් මේ ඉන්න කෙනා මම කියලා අපි හිතාගෙන මේ මනෝවිඥානේ ඇත්ත කියන තමයි තමන් කියලා හිතෙන්නේ. Tamanට බහැර රූපයක් හම්බ වෙන්නේ. බහැර සත්‍යයක් හම්බ වෙන්නේ. එතකොට බහැර රූපෙ විඳින්න පුළුවන්, රූපෙ හඳුනන්න පුළුවන්, රූපෙ හිතන්න පුළුවන්. ඒ මා රූපයක් දැකලා, රූපයක් විඳලා, රූපයක් හඳුනනවා, රූපයක් හිතනවා, රූපයක් දැනගන්නවා කියන ටික මනෝවිඥාණයෙන් කරන ටික හරියට මේ මම පුද්ගලයා කරනවා වගේ අපිට තේරෙනවා. පුද්ගලයාට අහුවෙලා තියෙනවා බහැර රූපයක් උන්ට විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් කමක් කියන විඥාණයෙන් තමතරක් හම්බෙලා තියෙනවා. දැන් මේක අපි පෙන්නනවා පංච විඥාන මට්ටමින් චක්කු විඥාන මට්ටමින් දකින්නකම වෙනවා මනෝ විඥාන මට්ටමින් ගනුදෙනු කරනවා. එතකොට පුද්ගලයා ඉන්නවා පුද්ගලයාට හම්බ වෙන බැහැර දෙකුත් තියෙනව නෙමෙයි. පංච විඥාන මට්ටමෙන් පිටිසුත මුත විඥාත කියන ටිකෙන් මේ මේ ප්‍රතිවිඥාන මට්ටමේ බහැර නිමිති ටිකත් මනෝවිඥාන මට්ටම මනෝවිඥාන මට්ටමෙනුත් මේ සම්මායතනය අනුව ගියා වූ ධර්මතා ටිකත් මේ ටික ඔක්කොම තමන්ම ගනුදෙනු කරන තමන්ම සීකරගෙන ඉන්නවා කියන ටිකකදී බහැර රූපයක් රූප විඳින්ද හඳුනන්න හිතන්න දැනගන්න පුළුවන්කම අතහැරලා තියෙනවා ඒකෙන් කලේ මේ දැන් අර පෙන්වන්නේ අනුපාදා පරිණිරවාණය කියන්නේ මොකද්ද? ඇහැ උපාදාන වශයෙන් නොගෙන රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපන්න වේදනා සංඥා චේතනා කියන ධර්මයේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා හරියට බලන්න නාම රූප දෙක විස්තර කරන්න ඇති ඒ විදලා ඉන්න මනසට රහතන් වහන්සේ කියලා කිව්වා ඒ ඒ විදිච්ච මනස මිදුනෝම තමයි විතක නාම රූප දෙකෙන් මිදිලා ආයෙ පිටපාත යනකොට හැරූප පරිහරණය කරනවා අනිත් වෙලාවට හැරූප පරිහරණය කරන තු මිදිලා කියන එකක් නැහැ. ඒ නාම රූප දෙකෙන් මිදිච්ච මනස අකෝප්‍යමත් විනාශ වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. තිරුවන් සරණයි ගරුණීය ස්වාමීන් වහන්සේ. එතකොට මේ ආකාරයට පංච උපාදානස්කන්ධයේ උදේවය බලමින් තණ්හාව ෂය කරමින් යන ගමනේදී අපේ හමුදුරනේ සබ්බොච්චංග ධර්ම හත අනිවාර්යයෙන්ම වැටෙනවා. එතකොට අපි හමුදුරනේ සප්ත විසුද්ධිය ඒ තුලින්ද නැත්නම් සප්ත විසුද්ධිය තුලින් මේ දේවල් ලබනවද? එතන එතනදී කොහොමද වෙන්නේ අපි හමුදුරනේ? අපිට තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට සතර සතිපට්ඨානය සම්‍යක් ප්‍රදාන ඒ ඍද්ධිපාත පංචේන්ද්‍රිය පංචබල සප්තපොච්චංග කියලා බෝධිපාක්ෂික ධර්ම ටිකක් ඒ වගේම ඔය විසුද්ධි ටිකත් ඔක්කොම අනුක්‍රමයෙන් වැඩෙනවා ඒවා එකක් වෙනවත් අපි හිතලා කරන්න ඕන දේවල් නෙමේ අපිට තියෙන්නේ මොකද්ද ස්කන්ධයන්ගේ උදේවේ දන්නා නුවණ භාවිතා කරන්න විතරයි ඒක පිළිෙන තැනට සමාධිය ඇති කරගන්න ඕනේ සමාධිය ඇති කරගන්න පුළුවන් විදිහට සීලයක පිළිදන්න ඕනේ තීලයක පිහිටලා සමාධි වඩලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨියේ කෘත්‍යයක් තමයි බෝධිපාක්ෂික ධර්මතා ටික වඩලා යථා භූත ඥානෙ ඇත්ත ඇටි දකිනකම ඉලබ සිට තැන්ට අරගෙන දෙනවා ඒකම යම් ආශ්‍රයයක් තියෙනවා නම් කෙලෙසයක් තියෙනවා නම් ඒ ටික දුරු කළා සමුදය ප්‍රහාණය කළා ඒ ටික පිරිසුදු කළා දෙනවා අඳුර රසංගත් ආලෝකයේ දල්වන්න දෙකටම තියෙන එකයි ආලෝකයේ දල්වන එක විතරයිනේ. ඒ වගේ අවිද්‍යාව ඔය තණ්හා කියන කෙලෙස් අයින් කරන්නත් ඇත්ත දකින්නත් අපිට මාර්ගය වඩන්න තියෙන්නේ. ඒවා එකින් එක එකින් එක එකින් එක මේව කරන්න ඕනේ කියලා ඕනේ නැහැ. හැබැයි අනුක්‍රමයෙන් පිරීමට යනවා.